කාටත් ආයිබුවන් ස්වාමීන් වහන්සේලාගෙන් වික්ෂුණීන් වහන්සේලාගෙන් අවසරයි. තුන්වෙනි වතාවටත් අපි මේ ජානග්‍රෝව් භාවනා මධ්‍යස්ථානයේ දමජීව හාමුදුරන් එක්ක භාවනා වැඩපිළිවෙලකට එකතු වෙන්නයි යන්නේ. දවස් 8කට මේ සැරේ මුළු වැඩපිළිවෙලම දවස් 16ක් වෙනවා. සිංහලෙන් දවස් 8යි. ඉංග්‍රීසියෙන් දවස් 8යි. ඒක උනේ කොහොමද මම දන්නේ 7යි 7යි අපි ලෑස්ති කරේ අන්තිමට දවස් ගණන් කරනකොට 8යි 8යි. ඒක يعني කවුරුවත් ඒ ගැන දුක් වෙන්නේ නැහැ. ඉතින් දැන් බොහොම ගෞරවයෙන් අපි ධම්මජීව ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අපිව සීලේ පිහිටවලා අට සීල අෂ්ටාංග සීලේ පිහිටවලා අපිට කමටහන් දෙන්න කියලා හෙට ඉඳන් අපි මේ භාවනා පිළිවෙල ට්‍රීට්මන්ට් එහෙම කරගෙන යනවා. ඔක්කොම මම හිතන්නේ හැම කාමරේම දාලා තියෙනවා දවසේ වැඩසටහන. අපි ප්‍රාර්ථනා කරනවා හැමෝම ආර්ය තුෂ්ණීම් භාවය ඉහළින්ම පිළිපදීවි කියලා. ඉතින් අවසරයි හඳුනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සන්තෝෂ අභිනවතත් නැත්නම් තුන්වෙනි වතාවටත් ඒ සර්පන්ටයින් මධ්‍යස්ථානය එහෙම නැත්නම් මේ ඥානග්‍රෝ මධ්‍යස්ථානය කරගෙන භාවනා වැඩපිළිවෙලකට එකතු වෙන්න හදනේ. ඔක්කොටම ඇහෙනවද කියලා මම දැනගන්න කැමතියි. කාටත් ඇහෙනවද කතා කරනවා? හොඳයි. එතකොට ඇත්තටම මේ මේ රමණිනෝන මතක් කරා වගේ මේ වෙලාවේ සිල් සමාදන් කිරීමක් මම බලාපොරොත්තු වෙන්නේ ආරම්භක වෙලාවේදී භික්ෂුවක් භික්ෂුන් වහන්සේ නමක් විදිහට මට කාරණා තුනක් තියෙනවා ඉෂ්ටකරනද එකක් තමයි ඒ ඉල්ලීම පරිදි සිල් සමාදන් කරන එක දෙක තමයි කාලතරටහන මතක් කරලා දෙන එක තුන්වෙනි එක තමයි භාවනා කරන්නේ කොහොමද කියන කමටහන් පිළිබඳව මූලික උපදෙස් දෙන එක. ඒකේ සිල් සමාදානේ අපි දැන් මේ වෙනකොට හැමදෙනා වගේ දවල් ආහාරය අරගෙන තියෙනවා 12න් පස්සේ වගේ නිසා මං හිතනවා එහෙමයි කියලා ඒක නිසා අපිට විකාල භෝජන ශික්ෂා පදේ දැන් සමාදන් වෙන්න අමාරුයි. එහෙමද? ඒ නිසා අපි හෙට උදේ පළවෙනිම භාවනා ආසනෙන් පස්සේ සිල් සමාදන් කිරීම කරනවා. එතකොට හෙට ඉඳලා ඒක දිගට මුළු රිට්‍රීට් එකම පවතිනවා. දෙවෙනි එක තමයි මම විසින් කළ යුත්තේ මේ කාලසටහන පිළිබඳව මතක් කරන එක. ඒක මම හිතනවා සංවිධායක පක්ෂයේ විසින් මතක් කරපු විදිහට එක එක කාමරවල ඒ කාලසටහන සටහන් කරලා තිනවා. මට සිද්ධ වෙන්නේ ඒක යම් කිසි විදිහකට වෙනස් කරනවා නම් විතරයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. මේ වෙනකොටත් අපි ඇත්තටම සාකච්ඡා කරලා ගත්ත විනිශ්චයක් තමයි දැනට ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ කාරණා දෙක මතක් කරලා පස්සේ මම දැන් වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ කමඨහනක් නැත්නම් කමඨහන් බණක් නැත්නම් හඳුන්වා දීමක් කරන්න. ඉතින් ඒ සඳහා මම කැමැති දැනගන්න මේ වැඩමුළුව සඳහා ඒ වගේ මූලික මුලින්ම සම්බන්ධ වෙන එහෙම නැත්නම් කමඨහන් මේ වගේ පිරිසක් මේ වගේ තැනක් මේ වගේ විවේකයක් හම්බෙච්චාම කොහොමද භාවනා කරන්න කියලා දාන්නේ නැති කී දෙනෙක් මෙතන ඉන්නවද කියලා අත උසලා සංඥාවක් කරනවනම් මට ඒක ලාභයි. ඒ කියන්නේ තාමත්ව සුළු පිරිසයි මම මේ කතා කරන දේෙන් මේ නැතුව බැරි තත්ත්වේ ඉන්න අනිත් ඔක්කොමලා හුඟක් වෙලාවට දන්නවා. කෙසේ නමුත් මම මේ පුරුදු විදිහට සියලු දෙනාම ආධුනිකයන් වශයෙන් සලකලා තොරතුරු කමටහන් එහෙම නැත්නම් ඒ හඳුන්වා දීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පරණ පුරුදු ආයත මතක් කිරීමක් වේවි. අලුත් ආයත ඒක හඳුන් මේ මූලික උපදේශයක් වේවි. මම මුලින්ම කියන්න කැමති මේ දවස් 8 අපි ගත්ත මුල් දවස් 8 අපි බලාපොරොත්තු වෙන්නේ සතිය පිහිටවීම සඳහායි මේක පාලියෙන් කියන සතිපට්ඨානය කියලා මේ වාක්‍ය විතරක් මතක තියාගෙන හිටියොත් හුඟ දෙනෙකුට මේ දවස් 8 එකම තේමාවක එකම හැසිරීමක එකම ප්‍රගතියක් ලබන්න පුළුවන් වෙයි ඒ නිසා මම නැවතත් මතක් කරනවා අපි මේ ගන්න හදන දවසට සතිපට්ඨානය සඳහායි නැත්නම් සතිය පිහිටීම සඳහායි. ඒ සඳහා සූත්‍ර පිටකයේ දිගාරලා බැලුවොත් සතිය පිහිටීම සඳහා අපිට ඇති වෙන්න හේතු කරුණු තියෙනවා. සරුවචනාංශයේ උගන්වීම අනුව සතිය පිහිටනවා කියලා කියන්නේ අප්‍රමාදයයි. සරුවචනාංශයේ අවසාන වශයෙන් දරු පිරිසකට දෑවැද්ද දීලා එහෙම නැත්නම් බූදලේ බාර දීලා අවසාන ඇස් දෙක පියා ගන්න පීතුමෙක් වශයෙන් අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත කියන එකයි සටහන් කරලා තියෙන්නේ. ඒ නිසා සීල බුද්ධ වචනයන් මේ අප්‍රමාද පදයට යටත් කරන්න පුළුවන් විශේෂයෙන්ම කියනවා ප්‍රායෝගික පැත්තෙන් බලලා. ඒ අප්‍රමාදය නැත්තම් ඒකටම සමානාර්ථ පදයක් තමයි සතිය කියන්නේ. මේ දෙක පසු කාලින අටුවාවත් දෙක විස්තර කිරීමට පාවිච්චි කරලා තියෙනවා. ඒක මම හිතනවා අපිට මේ වැඩමුළුවට සතිය කියන්නේ අප්‍රමාදී කියන එකයි කියන සමානාර්ථ පදේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ සතිය හෝ අප්‍රමාදය වැඩිම සඳහා අපිට තියෙන මේ සරු තේරවාද භූමියේ ක්‍රම තුනක් තියෙනවා. ඉඳගෙන කරන භාවනාව, සක්මන් කරන භාවනාව සහ සක්මනී කරන සතිය පිහිටීම සහ ඉදිනදා කටයුතු සතිය පිහිටීම. ඉතින් අපි දන්නවා මෙතන ඉන්න හැම දෙනාම මේ වාගේ අරණ්‍ය වාතාවරණයක් එහෙම නැත්නම් ශූන්‍යාකාරයක් ලබා ගන්න තමාට මුළු අවුරුද්දක්ම සැලසුම් කරනවා. එහෙම සැලසුම් කළා තමයි මේ අරණ්‍ය තත්වය ගහක් මුල කිඳ ගන්න පුළුවන් තත්වය නැත්නම් ශූන්‍යාකාරය ලබන්නේ. ඒ වගේ මේ වගේ පිරිසක් අපිට එකම වහලයට එකට බත්තලියපත් කාලා වැඩ කටයුතු කරන්න හම්බ වෙනවා කියලා කියන්නේත් ඒක ලේසි වැඩක් නෙමෙයි. අපි එක එක්කෙනෙක් දන්නවා ඒ කොච්චර දුර්ලභද දුෂ්කරද කියලා. ඒ වගේම ඒ සඳහා අපිට කාලය වෙන් කරගන්නවා කිව්වහම අපි ජීවිතේ මේ වගේ කාලයක් වෙන් කරනවා කියවයි වයිති බොහෝමත්ම කලාතුරකින් වෙන ක්ෂණ සම්පත්තියක්. ඉතින් මේ තරම් ඊ타මත්ම දුර්ලභව කලාතුරකින් ලැබෙන මේ අවස්ථාව ලබාගෙන අපිට සතිය හඳුල්ලා දෙන්න වෙන්නේ අප්‍රමාදී හඳුල්ලා දෙන්න වෙන්නේ මේන් පරිබාහිර ජීවිතය අපි ඒ තරම්ම ප්‍රමාදවත් නිසයි. අසත්‍යමත් නිසයි. කෙසේ නමුත් මෙතන ඉන්න ඔක්කොමලා ඒ තරම් අප්‍රමාදී ගත කරත් සතිය ගත කරත් සාමාන්‍ය ලෝකේ ගත කරන මිනිසෙකුට වැඩිය ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සමාජික වශයෙන් යම් යම් තත්වයක ඉන්නවා. හොඳ ජීවිතේ ළඟා වීම වලට ළඟා වෙච්ච පිරිසක්. ඒ කොච්චර ළඟා වුණත් ඒ කිසිම ශිල්පයක, ඒ දැනුමක, ඒ අත්දැකීමක නැති අලුත් ආරයක්, අලුත් ජීවන රටාවක්, අලුත් ආකල්ප සම්පatti රුචි අරුචිකම් පවත්තන්න වෙන නිසා අපිට මේ කැලේකට යන්න වෙන්නේ. ගහක් මුලට යන්න වෙන්නේ. ශූන්‍යාකාරයකට යන්න වෙන්නේ මොකද ඒ තරම්ම අපි මේ අසතියෙන් ප්‍රමාදේ වැටලා ගත කරන නිසා. ඒ නිසා ඒ සඳහා විශේෂ තත්වයකට ගිහිල්ලා ඒදී තමයි අපිට මේ සත්‍ය හඳුනලා දෙන්න වෙන්නේ. එහෙම නැත්නම් සත්‍ය හඳුනා ජීපායට සතිය ස්ථාවර කරගන්න නැත්නම් සතිපට්ඨානයකට පිටින්න පුළුවන් වෙනවා. ඉතින් මේ සඳහා සරුවචන් වහන්සේගේ නැත්නම් සූත්‍ර පිටකයේ තියෙන කරුණු ගත්තොත් සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය වාගේ විශේෂයෙන්ම සිංහල බුද්ධහම ගැන වගේ එකක් ගත්තොත් ඒකේ තියෙන ඒ හඳුනාදීමේ පාඩවලදී සරුවඥාන්සේ පවා විශාල පසුබිම தත්ත්වය පිළිබඳව ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ නිසා මේ අරඤ්‍යගතව අරුක්ඛ මූලගතව ශුඤ්ඤාගාරගතව කියන එක අත්ත නෑර දේශනා කරලා තියෙනවා. මොකද ඒක ඉතා වැදගත් වෙනවා මේ පරිසරයේ. දෙක තමයි ඒ අරණ්‍ය ගත වෙලා රුක්ක මූල ගත වෙලා ශූන්‍යාකාර ගත වෙලා අභ්‍යන්තර පරිසරයේ වශයෙන් තමන්ගේ ඉරියව්ව පවත්තන ආකාරය පිළිබඳව. ඒකෙදිත් ඒ සතිපට්ඨානේ නිසීදති පල්ලංකම් කියන මේ පරියන්කයක වාඩි වෙන එක උජුං කායන් උඩුකය රිවිස් තියාගෙන ඉන්න එක වගේ දේවල් මේ අවුරුදු 2600 ම ලක්ෂ කෝටි වාරයක් සජ්ජායනා කර කර කර කර අපි දක්වම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ වගේ භාවනා මධ්‍යස්ථානට ආපුවාම ඒ වගේම පරයන්ක භාවනා කරන්න ගියාම මේ සරුවචනාංශේ විස්තර කරපු ආකාරයට හැකිතාක් ඒ වාතාවරණයේ ඇති කරලා දීලා පරිසර සාධක කරුණු ඇති කරලා දීලා සප්පාය කරුණු ඇති කරලා දීලා සතිය පිහිටවන්න උත්සාහ කරන්න. ඒ හැම වෙලාවකම අපි ආදුනිකයෙක් වාගේ එහෙම නැත්නම් අද හඳුනා දෙන කෙනෙක් වගේ ඒ தത്വෙට බාහිර தത്വෙට ඒ වගේම ඉරියව්වට හැමදාම සැලකිලිමත් වෙනවා. අයි කොච්චර දක්ෂ භාවනා කරන කෙනෙක් වුණත් ආධුනික මනසක් ඇති කර ගන්නවා. ඒකට අපි ධර්ම ගෞරවය කියලාත් කියනවා. ධර්ම ගෞරවයෙන් යුක්තව කරනවා. ඒ වගේම ඉදිරියක් ප්‍රතිපලයක් බලාපොරොත්තු වීම සඳහා කිසිම දෙයක් අඩුපාඩු නොවෙන විදිහට කරගන්න. ආන්න එතනදී සතිය පිහිටීම සඳහා මුලින්ම විස්තර කරන මේ පර්යංක භාවනාවේදී බාහිර පරිසරයේ වෙන අරණ්‍යගත தත්ත්වේ රුක්ක මූලගත தත්ත්වේ සහ ශූන්‍යාකාර தත්ත්වයත් අභ්‍යන්තර සාධක වශයෙන් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිමින් කියන ඉරියව්වේ ඉඳගෙන ඉන්න එකත් සීමා කරනවා මේ පරියංග භාවනාව සඳහා. ඊට පස්සේ වැදගත්ම වචනේ තමයි සරුවචන සිද්ධිපත් කරන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක. සතිය පෙරමුණේ තබාගෙන කියලා. ඉතින් මේ පරිජය පෙරමුණේ තබාගෙන ගන්නවා කියන එකට අර්ථය දෙනකොට පරිමුඛං කියන මේ මුඛය කියන පදයේ පාලියේ සඳහන් වෙනවා මුවට මුඛය කටට ඒ වගේ මූණට කියන දෙකටම. ඉතින් අර්ථකතාව දෙනකොට මේ සතිය නාසිකාග්‍රේ පිටව ගත්තාම ඉස්සරහින් තියාගත්තා වගේ මුඛයට උඩින් තියනවා කියන අදහසත් මූණ ඉස්සරහින් තියාගන්නවා කියන අදහසත් ඉදිරිපත් වෙනවා. ඉතින් අර ආනාපාන සති සූත්‍රයත් එක්ක යනකොට මේක ගැලපෙනවා. <clears throat> අති ඉස්සරහින් තියාගන්නවා කියලා කියන්නේ හුස්ම වදින තැන සතිය පිටව ගන්නවායි කිය. නමුත් පිම්බීම හැකිලිම වගේ භාවනාවක් කරනකොට සතිය උදරේ පිහිටවනකොට පරිමුඛං සතියෙන් කියන එක අර්ථකථනයක් දෙන්න බෑ. ඔය මුඛයේ ඉස්සරහා නැත්නම් නාසිකාග්‍රේ තියෙනවා කියන එක විස්තර කිරීමට ඒක සාති කරන්න කියනකොට පරිමුඛං කියනකොටදී උපරිමුඛං කියන පදයක් යොදනවා. මේ උපරි වේදාක තමයි පස්සේ පරිමුඛං වෙන්නේ නැති කියලා උපරිමුඛං කියන්නේ මුඛයේ උඩ උඩුතල උඩ කියලා. නමුත් මේකට හොඳ අර්ථකථනයක් දෙනවා ඔය අපේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපේ ආධ්‍යාත්මික ජීවිත ආගමික ජීවිත මෙතෙක් ඉස්සරහට ආවේ ශ්‍රද්ධාව විසිටින් තියාගෙන වීර්යය ඉස්සරහින් තියාගෙන සමාධිය ඉස්සරහින් තියාගෙන ප්‍රඥාව ඉස්සරහින් තියාගෙන ඔක් කලාතුරකින් කෙනෙක් තමයි තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ සතිය ඉස්සර කරගෙන යන්නේ. ඒක විස්තර කිරීම සඳහා ඒ ස්වාමීන් වහන්සේ power of mindfulness කියන පොතේ විස්තර ටිකක් මම මේ වෙලාවේ ඇති කර ගන්නවා. ඒක හරි හිත්වදින විදිහට ලියලා තියෙන නිසා ඒ ස්වාමීන් වහන්සේ කියන ඇත්ත වශයෙන්ම සතිය ඉස්සර කරන ගියොත් අපේ ජීවිතයේ පුදුමාකාර ආශ්චර්යවත් වැඩ කරන්න පුළුවන්. ශ්‍රද්ධාවෙමුත් නොකරනවා නෙවෙයි. වීරියෙමුත් නොකරනවා නෙවෙයි. සමාධියෙමුත් නොකරනවා නෙවෙයි. ප්‍රඥාවෙත් නොකරනවා නෙවෙයි. එකම දුර්ලභමයි ඒ වගේ තියෙන්නේ. ඒව සහාතික කරලා කරයිද නැද්ද කියන්න බෑ. වේලාවක සද්ධාවකකින් යන්න හරියන්නත් ඉඩ තියෙනවා. අනිත් දවසේ කරනකොට වර්ධින්නත් ඉඩ තියෙනවා. වීරියෙන් කරන වැඩත් වෙලාවක හරියන්න පුළුවන් වෙලාවක වර්ධින්න පුළුවන් සමාධි ප්‍රඥා හැම එකම. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කියන මේ සරුවච්චන් වහන්සේගේ තියෙන සුවිශේෂී ඉදිරිපත් කිරීමේදී සතිය සතිය පිහිටවන්න උදව් කරන මිනිහා කවදාකවත් පාවා දෙන්නේ නැහැ. ශ්‍රද්ධා වීර්ය සමාධි ප්‍රඥා වලට වැඩිය සතිය පිහිටවන්න යම් කිසි උදව් වෙලා ගත්තොත් ධර්ම ගෞරවය ඇති කරන සතියමයි වැදගත් දෙය කියලා මේ මනුස්සයාට ඒ සතිය කවදාක පාවාදීමක් කරන්න ඒ නිසා මේ මනුස්සයාට ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන විදිහට සතිය පිටවන්න ඉස්සර වෙනවා නම් සතිය ආරක්ෂාව දිගටම හම්බ වෙනවා. මේකට ආරක්ෂාව කියන වචනට වැඩිය තවත් කියන්න පුළුවන් ශ්‍රද්ධාව දිගේ කියලා පටලවා ගන්න ඉඩ ගන්න තියෙනවා මගේ වචනේ කියනවා අනා ගන්න ඉඩ තියෙනවා. වීර්ය දිගේ කියත් අනා ගන්න ඉඩ තියෙනවා. සමාධිය නම් තැහෙන්න අනනවා. අපි ඔය කියන ප්‍රඥාවෙත් අනනවා. සතිය දිගේ ගියොත් කවදාකවත් එහෙම පටලවිලක් නැහැ. මෙන්න මේ අදහස ඒ සතිය තියෙන මෙන්න මේ තමන් කෙරේ තිබූ විශ්වාසය අතගසා දැමීමක් නොකරන ඒ ඇතුළත බබලන ගතිය ක්‍රමයෙන් වැඩෙන ගතිය සහ විශ්වසනීය ගතිය සොයා ගැනීමකට හැම කෙනෙක් ආව තියෙන දෙයක් මේ කතා කරන්නේ. හොයාගෙන ඒකමයි මේ සංසාර ගමන එහෙම නැත්නම් මේ මේ කෙලස් කප්පන ගමන කඩාගෙන යන තියෙන කියලා කියනද පුදුමාකාර පාරමිතා ශක්තියක් ඕනේ බුදු කෙනෙකුට විතරයි කියලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ මේ දේ මේ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තිය තියෙනවා මේ ගමනේ ප්‍රධානම අත්ත නෑර පැවැත්තිය යුත්තේ සතිය කියන එකත් නමුත් අනිත් සෑම ආගමක්ම සද්ධාව ගැන කතා කරනවා වීර්ය ගැන කතා කරනවා සමාධිය ගැන කතා කරනවා ප්‍රඥාව ගැන කතා කරනවා මොහු ਸਰවඥාන්සේ විතරක් සුවිශේෂී විදිහට මේ හතරටම ඉස්සරහින් පෙරටුවේ සතිය තියාගත්තොත් මේ හතර දෙනා කී කරු ගෝලියෝ වාගේ නාස්රණු දාගත්ත කුර ගහ කුර ගහලා හර්ගසකට හරක් වගේ පාලනය කරගෙන සතිය ඉස්සර කරගෙන යන්න පුළුවන්. නමුත් ඉතින් අවාසනාවකට දෝ ලංකා ඉතිහාසයේ අවුරුදු 1000ක් විතර යනකම් මේ පණිවිඩය තිබිලා ඊට පස්සේ අවුරුදු 1500කට කිට්ටු ගාණක් අඩු ගානේ 1000ක් අපින් අපේ ශාසනය මේක ගිලිහිලා තියෙනවා. ස්වර්ණමය යුගයේ තිබිච්ච අනුරාධපුර යුගයට එනකොට ওই සතියේ පුදුමාකාර තැනක් තිබිලා තියෙනවා. ඒ නිසා කිසිම හාමුදුර කෙනෙකුට ඇඟිල්ලක් දික් කළා කියන්න බැරිලු මේ හාමුදුරුව මාර්ගඵලයක් ලැබලා නැහැ කියලා. මේ ආසන ශාලාවේ භාවනා කළ රහත් වෙච්ච කෙනෙක් නැහැ කියලා පෙන්වන්න බැරි ආසන ශාලාවක් පෙන්වන්න බැරි තරමට තිබිලා තියෙනවා. නමුත් කොහොම හරි මේ අඳුරු යුගයේදී උනේ සද්ධාව <clears throat> ඉස්සර වුණා, වීර්යය ඉස්සර වුණා, සමාධිය ඉස්සර වුණා, ප්‍රඥාව ඉස්සර වුණා, සතිය පස්ස ගැව්වා. ඊට පස්සේ මේක ධර්මයේ පැත්තකට ගිහලා ආගම ඉස්සරහට ආවා. ඊට පස්සේ අපි තනි කාගෙන්ක කරඬු කරන්න පටන් ගත්තා. අපි තිබුණ අනන්‍යතාවය කඩලා ගියා. කොහොමද මේ ඉස්සලා හිටපු ඇත්තෝ මෙච්චර ලස්සන බය නැතුව පටලවා ගන්න නැතුව සංකර කර කර නැතුව ගියේ කියන එක අපිට දැන් හීනයක් වෙලා තියෙනවා. මොකද මේ පංචේන්ද්‍රිය ධර්මයන්ගෙන් සතිය පෙරමුණේ තබා ගන්න ඕනයි කියලා කියන අර සතිපට්ඨාන වචනය පරිමුඛන් සතියෙන් උපට්ඨපෙත්තා කියන එක නිකන් සාමාන්‍ය කට කහනවට කියපු වචනයක් වාගේ කටට ආවට කියපු එකක් විදිහට ගණන් ගත්තා. නමුත් පසුගිය අවුරුදු 30 40 දී නැවතත් සරල සමීකරණයකට දාන්න පුළුවන් විදිහට සරුවචනාංශික ඉගැන්වීම කියන්නේ භාවනාවමයි භාවනාව කියනවා නම් විපස්සනාවයි විපස්සනාව කියන්නේ සතියයි කියන ඒ සමීකරණයට දාන්න පුළුවන් තරමට අද ඒක ඍජු වෙලා තිනවා මට මතකයි මේ ශාලාවේදී මේ වචනේ මම කියලා සමහර කට්ටිය මයිත් එක අකමැති වුණා එහෙම බුද්ධ වචනේ පොටු කරන්න බෑ, පුංචි කරන්න බෑ. කොහොමද කියන්නේ කියලා. නමුත් මගේ පුද්ගලික අත්දැකීම නම් අවුරුදු 30ක මගේ අත්දැකීම මට පේන්න තියෙන්නේ. ඒ සතිය ඉස්සර තියන ගිය ගමනේදී මොනම දෙයකවත් කරදරයක් බාධාවක් නැහැ. නිසිනින්ද ගමන යන්න පුළුවන්. ඒක නිසායි මම කිව්වේ මේ දවස් 8 අපි ගත කරමු පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන විදිහට සතිය පෙරමුණේ තියාගෙන දන්නේ නැත්නම් සතිය හඳුනා ගන්නවා දන්නවනම් සතිය ස්ථාවර කරගන්න එකයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එවැනි වටිනාකමක් දීලා සතිය ඉස්සර කරගත්තට පස්සේ මම අර කලින් කිව්වා වගේ තුන් ක්‍රමයකට ආකාර තුනකින් අපිට ඒක ක්‍රියාවත් කරන්න පුළුවන්. එකක් තමයි මේ පරියංක භාවනාව. ඒ පරියංක භාවනාව කිරීම සඳහා ගන්න තැනට තමයි අපි භාවනා මධ්‍යස්ථාන භාවනා ශාලාව කියලා කියන්නේ. ඒ භාවනා ශාලාවේදී සතිය ඊ타ත්ම උත්කෘෂ්ට විදියට සියලු පරිසර සාධක මේ සප්පාය විදිහට හදාගෙන යෝගාචර විශාල ගෞරවකයක කරනවා. ඒ නිසාම දෝ එහෙම නැත්නම් අර ඉතිහාසගත වෙලා තියෙන අර පැරණි වරදොල වටහා ගැනීම නිසා දෝ සාමාන්‍ය සම්ප්‍රදාන කුල සමාජික භාවනා කරනවා කියනකොටම චිත්ත රූපයක්ම වෙනවා ඉඳගෙන ඉන්න රූපයක්. අපි සරුවචනසික රූපේ ඉස්සරහින් තියාගෙන ඉන්නවා. නමුත් සතිය නම් ඉස්සර කරගෙන තියෙන එක මේ මම දැන් විස්තර කරන්න හැදුවට පළවෙනියෙම ඒක විතරම නෙවෙයි තියෙන්නේ. නමුත් විස්තර කිරීමේදී ලොකු වාසියක් තියෙනවා ඉඳගෙන ඉන්නේ ගැන විස්තර කරලා පටන් ගැනීමෙන්. ඉඳගෙන ඉන්න එක විස්තර කිරීම සඳහා පටන් ගන්නකොට ඒ කෙනෙක් ඉඳගෙන ඉන්න ඉරියව්ව සරුවචනාංශي අතනෑර දේශනා කරලා තියෙනවා පල්ලංකේ කියන වචනේ පර්යංකේ කියන වචනේ ඒ පරියන්කේක ඉඳගෙන උඩුකය කෙලින් තියාගත්තට පස්සේ ඒක සාමාන්‍යයෙන් කියන්නේ නිකන් මිශ්‍රයේ තිබ්බ පිරමීඩයක් වගේ ඉඳගෙන ඉන්න රූපේ ත්‍රිමාන රූපයක් බවට පත් වෙනවා. ඒක තමයි අපි ඉස්සලා ඉස්සරහින් තියාගෙන ඉන්නේ සරුවචනාංශගේ රූපේ. උන්වහන්සේ බුදු වෙනකොට මෙහෙමයි හිටියේ කියන එකයි අපි හිතාන ඉන්නේ. වගේ උන් ගාක් වෙලාට උන්වහන්සේ භාවනා කරනකොට මේක තමයි ඉඳලා තියෙන. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ ආසනයට එන්න. ඒ ආසනයට ඇවිල්ලා හොඳට වාඩි වුණාට පස්සේ යට තමන්ගේ ඉඳගෙන ඉන්න පදාසය සම්පූර්ණ ත්‍රිකෝණයක් වශයෙන් පොළවේ ගැටෙනවා නම් ඒක ලොකු සුව පහසු එළවන ආසනයක් වෙනවා. නමුත් ඒක හුඟක් අමාරුයි. ඉඳගත්තට පස්සේ ධනිස් දෙක බිමට පාත් වෙන්නේ ඉතාමත්ම කලාතුරකින් කෙනෙකුට. ඉසර ඔය බුරු මේ තායිලන්තයේ ලංකාවේ කවදාකවත් පුටුවක් හෝ ආසන තිබිලා නැහැ. ආසනය කියලා කියන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වට තමයි. ඍජිකලක් වීම දාලා වාඩි වෙන එක තමයි කිරුවේ. වාඩි වුණාට පස්සේ ටික කාලයක් යනකොට ඒක පුරුදුනහම කකුල් දෙක හොඳට බිම් පාත් වෙච්චාම සම්පූර්ණ ත්‍රිකෝණයක් බිම්වදිනවා. අත් දෙක යම් ආකාරයෙන් තියාගත්තාම උඩ කොටසත් ත්‍රිකෝණාකාර වෙච්චාම මේක තමයි පිරමීඩය තමයි ලෝකේ තියෙන පැරණිම ගෘහ නිර්මාණයේ කදාකත් කැඩලා නැදා. ඒ නිසා ඒකෙන් අදහස් කරන්නේ අපි පාඩි වෙලා ඒ පට්ටලේ ආරම්භ දෙන එක. මේක සිංහලෙන් හරි බැරි ගහනවා කියලාත් කියනවා. ඒ නිසා අපි ඉස්ලාම් වාඩි වෙලා පුළුවන් තරම් හරි බැරි ගහන්න ඕනේ. හැබැයි මේකෙන් මම අදහස් කරන්නේ සියලුම දෙනා බිම වාඩි වෙන්න ඕනේ. සියලුම දෙනා පරියන්කේ ඉන්න ඕනේ කියන එක නෙවෙයි. ප්‍රශස්ත දේ මේක විස්තර කෙරුවාන් පස්සේ සමහර ඇත්තන්ට ලෙඩ නිසා, වයස නිසා, යම් යම් දුර්ලකම් නිසා බිම වාඩි වෙන්න අමාරුයි. බිම වාඩි වුණත් අර විදියට සම්පූර්ණ දණිස් දෙක දක්වා බිම වදින්න ඉඳ ගන්න අමාරුයි. එනිසා අපි ප්‍රාර්ථනා කරමු බලාපොරොත්තු වෙමු මෙහෙම කරගෙන කරනකොට ඒකත් හැදෙයි. ප්‍රශස්ත දේ නම් මේකයි බැරි නම් අපි ඒ වෙනුවට විකල්පයක් ගන්න. භාවනා ආසනයක් හෝ පුටුවක් හෝ එහෙම නැත්නම් කුෂන් එකක් හෝ පාවිච්චි කරලා ඒ පහසු පට්ටලේ අර ගන්නවා උඩුකය කෙලින් තියා ගන්න. මේම කෙරුවට පස්සේ මේ කියන පට්ටරේ මේ කියන එකලස සහතික කර ගැනීම සඳහා ඒ යෝගාචරයට කියනවා කයට හිත ගැනීම නැත්නම් කයට සතිය පිහිටීම සඳහා නැත්නම් අභ්‍යන්තරයට සතිය පිහිටීම සඳහා අනුග්‍රහයක් වශයෙන් ඇත් දෙක වහගන්නයි ඇත් දෙක වැහුවට පස්සේ අපේ ගනුදෙනු විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ ඇහැ හරහා තමයි වෙන විදිහට සාමාන්‍ය වචනෙන් කියනවා අපිට හුඟක්ම කෙලෙස් උපදින්නේ ඇහි. හැම ගනුදෙනුවක්ම එක්ක මනාපයක් අමනාපයක් ඇති කරන නිසා ඇස් දෙක වැහුවට පස්සේ ගොඩාක් ඒ කෙලෙසෙන මාර්ගයක් වැහෙනවා. ඊට පස්සේ කියනවා කන් දෙක වහන්න බෑ. ඒ නිසා සද්ද නැති යනකට යන්න කියලා. ඉතින් කලින් කියපු අරණ්‍ය සේනාසන, රුක්ක මූල මේ වගේ ශුන්‍යගාරවල අපි බලාපොරොත්තු වෙන්නේ අන්නේ කන් දෙක වහන්න බැරිකම තියෙන දුර්ලකම තියෙන අපට අනේ පිටින් සද්දයක් නොවේවයි කියලා. ඉතින් මේකෙදි විශාල වශයෙන් මතක් කරන්න වෙනවා මේ වගේ පිටසක් එකතු වෙලා භාවනා කරනකොට මේ එකිනෙකා අතර කතා වෙදී ওই තාම අමාරුවෙන් උපයපු නිස්සද්දතාවය කඩලා යනවා. ඒ නිසා හැම කෙනෙක්ම පරිතත කරගන්න වෙනවා. අපිට මේ විදිහට නැවත නැවත හම්බ වෙන්න ඕනේ නම් අපිට නැවත නැවතත් මේ විදිහට පරිසරය ශබ්ද දූෂණය නතර කරන්න නම් මේ කාලෙදී කට වැට කර වැටක් බඳින්න වෙනවා. මම මේක බය වෙන්න එපා මම නැවත නැවත මතක් කරන තරහ වෙන්නත් එපා. දිගට යනකොට තුන්වෙනි දවස් හතරවෙනි දවස් යනකොට භයානක ලෙඩක් එනවා ඔක්කොටම ඔය කතාව පටන් අර ගන්න. හෙට රිට්‍රීට් එක ඉවර කරන්න කියලා ඊට ඉස්සෙල්ලා දවසෙත් ඉතින් පටන් අර ගන්නවා කයිවාරු. ඉතින් ඒ එතකොට අපිමයි මේ පෑදිදියට බොරදී එකතු කරගන්නේ. අපිමයි මේ කිරි කලියට ගොම දාගන්නේ. ඒ නිසා අපි කිවිස ගනිමු. අපි නන්නාඳුන කෙනෙක් වගේ ආගන්තුකෙක් වගේ එකිනෙකා පිළිබඳව මේ පෛරුපාසනකම් කරන්නවක්වත් සමාජශීලී වෙන්නවත් නෙවෙයි මේ ඥානග්‍රෝවික තෝරගත්තේ. ඒ විතරක් නෙවෙයි දැන් උනත් විනාඩියක් නිසද්ද වෙන්න කිසිම තැනකින් සද්දයක් එන්නේ නැහැ. එහෙවු නිසද්දතාවයකට අපි සද්ද කරලා පුටුවක වාඩි වෙනකොට ආසනයක් හදා ගන්නකොට යනකොට එනකොට දොරක් වහනකොට කතා කරනකොට ඒ ප්‍රමාණය ගැන නොසලකා ගත්තොත් අර නිස්සද්දතාවේ පතාගෙන ආපු යෝගාවචරයගේ හදවත අඬන්න පටන් ගන්නවා කොහේ ගිහිල්ලා සරණක් ගන්නද කියලා. ඒකටම ආපු මිනිස්සුයමත් ඒක වණ කරන නිසා. ඒ නිසා එපා කාටවත් එහෙම බයක් ඇතිකරන්න එපා කාගවත් විවේකයට බාධා කරන්න අනාරක්ෂාවක් ඇතිකරන්න. අපි ඒක පාපයක් විදිහට හිතාගනිමු. එහෙම නැත්නම් ආපත්‍යක් විදිහට හිතාගනිමු. මේ ළඟදී එක්කෙනෙක් මට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මේ හොඳ දේවල් වලට හොඳ කියන්න ඕනේ නරක දේවල් වලට නරක කියන්න ඕනේ අපේ මිනිස්සු භාවනා කරන්න ගියාම කතාව වැඩි. ඒ ගෝයන්ක භාවනා ක්‍රමයේ ගියාට පස්සේ වචනයක් කතා කරනවා කියන්නේ ස්වාමීන් වහන්සේ මිනි මරනවා වගේ වැඩක්. සංවිධායකයන්ට හුස්ම ගන්නවත් බැරි වෙනවා කිව්වා එක නැ එක නම් මුණ දිහා බල බල කතා කරනවා. එනිසා අපි කවදා හරි මේ වැඩේ ඇති කරන්න ඕනේ කියලා. එනිසා අපි මේ වගේ පිරිසක් එකතු වෙලා හොඳට මතක තියාගන්න අපි අනිවාර්යයෙන් මේ ඒ කන් දෙක වහන්න බැරි නිසා අපි නිකුත් වෙන්න තියෙන මේ සද්ද කාලසටහන දැනගැනීමෙන් සිල් සමාදන් කිරීමෙන් මේ උපදෙස් දීමෙන් මෙතන කවුරුවක්වත් ධම්මජීව හමුදුර වෙන්න යන්න එපා මම වෙන්නම්. මම කතා කරන්න. මම සමහර දවසට පැය 5 එක දිගට කතා කරන්න වෙනවා. ඒදීදී මෙතන ඉන්න තව කෙනෙක් කියලා කමටහන් සුද්ධ කරන්නයි බණ කතා කරන්නයි සාකච්ඡා කරන්නයි යනවනම් ඉතින් මට සිද්ධ වෙනවා එදාට ඉතින් කන අල්ල මිරිකන්නේ ඒ නිසා ඒ කන වහන්න බැරි අඩුපාඩුවට ශබ්ද එකතු කරලා අර විවේකේ නසන්න එපා ඒක තියාගන්න. එසේ නාසය දිව පෝෂණය වෙන අපි ගඳ සුවඳ පාවිච්චි කරන්නේ දිවෙන් කතා කරන්නේත් නැහැ කැම කණ්ඩ යන්නේත් නැහැ විශේෂයෙන්ම මේ පරියන්ක ඉන්න ටිකේදී. ඊට පස්සේ කය සකස් කරගන්න අර විදියට පිරමීඩයක් වාගේ ඒකලා හිත ඇතුළට දැම්මට පස්සේ ආධුනික පිරිසක නම් විශාල පරිවර්තනයක් වෙනවා. මෙතෙක්කල් බාහිර යවිදාවිත හිිරපු හිත එක පාරටම අපි ආරාධනා කරනවා බොහෝම පහසු විදිහට හරි පරි ගහලා වාඩි වෙලා මාත් එක්ක මම මේ දැන් මෙතන මම දැන් මෙතන කියන තැනට ඇතුළට ගන්නයි කියලා. ඇත්තටම කියනවා භාවනාව ඔතන තමයි පටන් ගන්න. වැදගත්ම පටන් ගැනීම ඔතන. බාහිරාවර්ති වෙච්ච හිත ඇහෙන් රූප බලමින් කනෙන් ශබ්ද අහමින් ගඳ බලමින් රස බලමින් පහස ලැබමින් හිටපු හිත ඒ සියලුම විචල්්‍ය සාධක තහවුරු කරලා ස්ථාවර කරලා නොසලින බවටපත් කළා හිතට කියනවා පහසුවෙන් Tamange ගෙදෙට්ට ඇවිල්ලා ඉඳෙයි කියලා. මේකෙදි අපිට තේරෙන පටන් අර ගන්නවට කැලේ හිට මීහරකෙක් කුළු මීහරකෙක් ගෙනලා ගමේ බැඳගත්තා වගේ. එහෙම නැත්නම් ඇවිදවිල පියාසර කර හිටපු කුරුල්ලෙක් ගෙනලා කූඩුවක දාගත්තා වගේ. මේ ඇතුළට යනකොටම හිත පුදුමාකාර කුඩු ගති පාන්න පටන් ගන්නවා. පටන් ගන්න නැතුව ඒක චිත්තක්ෂණයක් හෝ ඇඟ ඇතුලේ හිටියානම් අපිට එක පැත්තකින් කියත හැකි මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දන්නවා මේ තමයි සතියේ නිර්වචනය මේ තමයි සතිය පළවෙනිම හඳුන්ලා දෙන තැන එතකොට මේ යෝගාවචරයට වැටහෙනවා වඩා ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ වශයෙන් හිත බාහිරේ හිතවිලි වලට යන්නෙත් නැහැ ඉන්න ඉරියව්වේ වේදනාවකුත් නැහැ බාහිරින් සද්දෙකුත් නැහැ යම් විදියකට හිත ඊයේ ගැන හෙට ගැන කල්පනා කරමින් ඉන්නවනම් කයේ තියෙන වේදනාවක් නිසා පෙලෙනවනම් පිටින් එන සද්දකින් ඇවිස්සෙනවනම් ඒව තමයි ලකුණු හිත පිට ගියා කියන්නේ. හිත පිට ගියේ නැති බවට තියෙන ලකුණ තමයි මම දැන් මෙතන ඉන්න බව දන්නවා. ඒකට අපි කියනවා සතිය කියලා. යම් කිසි කෙනෙකුට ඒක මෙතන ඉන්න පිරිසේ කාට හරි කරන්න බැරි නම් එවැනි පුද්ගලෙක් භාවනාවට අභව්‍ය පුද්ගලෙක් වශයෙන් සටහන් කරන්න වෙනවා. චිත්තක්ෂණයකට සතිය පිහිටවන්න බෑ. චිත්තක්ෂණවත් හිතට කයට හිත ගන්න බෑ. චිත්තක්ෂණයකටත් මේ හිත gedere ඉන්න කැමති නෑ. ඉතින් ඒක නැත්තම් ඒ සුදුසක්. එහෙ නැත්තම් භාවනාවට සුදුසක්. ඉතින් ඒ නිසා අඳුනාදීමේදී කතාවේදී කියන්නේ අපි පුරුදු කරනවා බාහිර දුවපිට අන්තරාවර්තනයක් ඇති කරන බාහිරාවර්තනයේ තිබුණ හිත. මේක කරන්න වෙන්නේ මේ ඉඳුරංගෙන් ඇහ කන දිවනාසය කය කියන මේ ඉඳුරංගේ ආයතන වහලා පොඩ්ඩක් ඇතුළට එන්නේ කියලා හිතට ආරාධනා කරනවා. ඊටාම කරුණාවන්තෙන් ආරාධනා කරනවා. ඒ කාදාවත් කණෙන් ඇදලා ගෙනත් දාන එකක් නෙවෙයි. අන්නේ මේ හිටියට පස්සේ අභව්‍ය පුද්ගලෙක් නෙවෙයි හරි ඉන්න පුළුවන් කියනවනම් අපි සම්පූර්ණ ප්‍රයත්න විය යුත්තේ පෞරුෂත්වයේ විය යුත්තේ මේ චිත්තක්ෂණේ දෙකකට තුනකට හතරකට පහකට එක දිගට පවත් ගන්න පුළුවන් ද කියන එකයි. ඇති කරගත්ත සති මාත්‍රාව කියලා මේකට කියන්නේ සති මාත්‍රාව එක දිගට පවත්වාගෙන යන්න පුළුවන් නම් මේකට සතිය ස්ථාපිත කරනවා ප ဋ ාණය කියලා කියනවා පට්ටල කරගන්නවා කියන අදහස කියනවා ඒ සතිය හඳුන්වා දෙන එක එකක් හඳුන්වා දීපේක චිත්තක්ෂණ කීපයකට වින තප්පර කීපයකට විනාඩි කීපයකට පවත්නවා කියන එක සම්පූර්ණ දෙකක් මේක උත්තාන සම්පදා සහ ආරක්ක සම්පදා වශයෙන් පෙන්වන්න පුළුවන් සතිය උපදවනවා කියලා කියන්නේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ. ලබාගත් සතියේ ආරස කරනවා කියලා කියන්නේ ඒක චිත්තක්ෂණ 2 3 4 තප්පර 3 4ක් විනාඩි 3 4ක් ඒක වෙනමම ශිල්පයක්. ඉතින් ඒ සඳහා පුංචි පුංචි කියන්නම් බෑ සූක්ෂම උදෙස් මංගලා කීපයක් දෙන්න උත්සාහ කරනවා මම අර සතිය පිහිටවන්න පුළුවන් නම් බහුවයයි නම් ඒ පුද්ගලයා හේතු සම්පatti සහිත නම් ඒක තව ඩිංගිත්තක් තනවඩ නැරි. අර මම දැන් මෙතන කියන තැනට හිත ඇතුළට ගියා නම් වෙන විදිහට කියන විදිහට සද්ද වේදනා හිතවිලි වලින් ටිකක් දුරස් වුණා නම් මම දැන් මෙතන කියන හිත gedara ආවනම් ඒක විනාඩියක් දෙකක් තුනක් විතර පුළුවන් තරම් හරි බැරි ගහලා පట్టල වෙලා ඒ පළවෙනි විනාඩි තුන හතරේ ඉරියව්ව වෙනස් කරත් කමන්නේ. හරි බැරි ගහුණත් කමන්නේ ඉඳලා හිත එතෙන්ට අරගෙන ඇහෙන් රූප කනෙන් ශබ්ද ගඳ රස පහස මොකක්වත් නැතුව මේ හිත ඇතුළට ආවට පස්සේ මොකද කරන්නේ හිතට මොනවද හම්බ වෙන්නේ කියලා අපි ඒ පිළිබඳව සැලකිලිමත් වෙනවා ඉතින් මෙතන සරුවච්චන් ආංශේ පොඩි ඉඟියක් කියනවා ඉඟියක් දෙනවා යම් විදියකට හිත කිසි දෙයකට ව්‍යාවෘත වුණේ නැතුව ඇතුළට ආවොත් ඒකට ප්‍රාණය තමයි හම්බෙන්න තියෙන ඉස්ලාම හම්බෙන දෙයි. සෞඛ්‍ය සම්පන්න මනසට. මේක Hindu ආගමේ ප්‍රාණයාමයේ කියලා කියනවා. ප්‍රාණයාම කියන්නේ ආනාපානෙට කියන තවත් වචනයක්. විනත් විදියකට කියනවා නම් මේ කය පැවැත්වීම සඳහා රූප බලන්නේ නැතුව, සද්ද අහන්නේ නැතුව, ගඳ නැතුව, රස නැතුව, පහස නැතුව පැවැත්වීම සඳහා තිබිය යුතු අන්තිම ලන්සුව තමයි හුස්ම. හුස්ම නැත්තම් මේ කය කාය උෂ්ම පවත්තන්න නැතුව මැරලා යනවා. අනිවාර්ය සියලුම නිමිති අයින් කරාට පස්සේ රූප පෙන්වන්නේ නැහැ, ශබ්ද අසන්නේ නැහැ, ගන්ධ නැහැ, රස නැහැ, පහසන් තියෙනකොට හිත මේ ප්‍රාණයට මූණට මූණ දානවා. තප්පරයකට හරි විනාඩියකට හරි තක්ෂණයකට හරි. ඒක සිද්ධ වෙන්න තමයි අර ඇතුළට හිත අරගෙන මම දැන් මෙතන කියන එක අපි තන වඩගෙන. ආන්නේ වෙලා යම් වෙලාවක ඇඟ ඇතුලේ බලාන ඉන්නකොට වෙන කරදරයක් නැතුව මේ හුස්ම ටික වැටුණා නම් ආයේක ඊටාත්ම මංගලාවක තරණයක් හොඳ කාරණාවක් මම දැන් මෙතන කියන එක වෙනුවට වෙනත් විකල්පයක් වශයෙන් මට අසංස්කාරිකව වැටෙන අවිඥානිකව සිද්ධ වෙන අචේතනිකව සිද්ධ වෙන හුස්ම දිහා පේන්න පටන් ගන්න වෙන විදිහකට කියනවා නම් ඒ විදිහට බලහිනකොට හුස්ම පෙනුනොත් හුස්ම ඉදිරිපත් වුනොත් කවදාකවත් ආයාසෙන් හුස්ම ගන්න යන්න එපා එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න යන්න එපා. මෙතන ප්‍රාණයාමේදී ප්‍රාණයාම කියන වචනේ ඇත්තට මෙතන ආනාපාන කියලා පරිවර්තන කරුවොත් ස්වභාවයෙන් වැටෙන හුස්ම තමයි බලන්න ඕනේ. වැටුනොත් ආයෙනම් ඒ කියන්නේ පෙර කර පුරුද්දකුත් තියෙනවා. පාරමිතා ශක්තියකුත් තියෙනවා. ආනාපානේ දැන් මේ ගන්න හුස්ම දිහා හිත යොදාගෙන ඉන්න පුළුවන්. එතකොට යෝගාවචරය ආරේ මම දැන් මෙතන කියන එක දැන් හුස්මට හිත යොදලා ඒ හුස්මත් ඒ ස්වභාවයෙන් වැටෙන හුස්මක් බලන්න ඉන්න පුළුවන් නම් දැන් දැන් තියෙනවා තවත් ඉස්සරහ පියවරක් ලැබුවයි කියලා. ඉතින් මේක බලන්න ඉන්නකොට තේරෙයි හුස්ම දිහා බලන්න ඉන්නකොට හුස්ම ගැනීම සිදු වෙන්නේ සාමාන්‍ය උඩුකයයි. එතකොට යෝගාචර පුංචි ප්‍රයත්නයක් කරලා බලන්න මම බලන්න පුළුවන්. හිමීට යටිකය සම්පූර්ණයෙන් අමතක කරලා දාලා මේ උඩුකයේ සිදුවෙන පරිවෘත්තීය ක්‍රියාව ස්වභාවයෙන් වෙන පරිවෘත්ති ක්‍රියාවට හේතු යොදන්න. එතකොට අර මුළු කය බලා හිටට වැඩිය කඹේ ඇවිදින්න වගේ තනියේ දණ්ඩ කෑන්නා වගේ එකලසක් කොන කරනවා. හරියට ඉස්සල්ලාම බයිසිකල් එක පදින කෙනා බයිසිකල් එක නැගලා යම් වේගයක් අල්ලගෙන කකුල බිම තියන්නේ නැතුව බැලන්ස් කරගෙන යන්න පුළුවන් දෙවැන්නේ එක උදව්වක් නැතුව. ඉතින් ඒක ඒ බයිසිකල් පදින කරන ලොකු ජයග්‍රහණයක්. ලොකු ඉදිරි පියවරක්. ඒ වගේ ආනාපානයත් එක හුස්ම රැල්ලක් දෙකක් තුනක් හතරක් පහක් හයක් අටක් අටක් තප්පර කීපයක් විනාඩි කීපයක් එහෙම ඉන්න පුළුවන් නම් එතකොට තීරණ පටන් අර ගන්නවා මේ ආනාපානය ආලම්බණය කරගෙන ආනාපානෙ එල්ලිලා මිදන් සතිය පවතිනවා. මේක හැබැයි අර කය ඉන්නකොටදී බොහොම හොඳ එකලසක්. ඉතින් මේ හොඳටම ඇති. නමුත් හුඟ දෙනෙක් මෙතන ඉන්න අය එක්ක භාවනා කරලා තියෙනවා එහෙම නැත්නම් පෙරපින් දින හොඳට යමක් කිව්වහම තේරුම් ගන්න පුළුවන් නිසා මම තව ඉස්සරහට යන්න හදනවා මේක සමහරට ආරම්භක දේශනාවකට සැර වැඩි වෙන්න පුළුවන් නමුත් මම හිතනවා පුළුවන් කියලා අල්ලන්න අන්නේ උඩුකයේ පවතින මේ හුස්ම දිහා බලනකොට පුළුවන් නම් උඩුකයේ වඩාත්ම ප්‍රකටව ප්‍රසිද්ධව හුස්ම හැපෙන තැන, තැර වෙන තැන පිළිබඳව සැලකිලිමත් වෙන එක. ඒක නොලැබුණයි කියලා කිසි ලකුණු කැපෙන්නේ නැහැ. ලැබුණොත් අර සතිය තහවුරු වෙන්න, තීව්‍ර වෙන්න, තීක්ෂණ වෙන්න, කාර්යක්ෂම වෙන්න හේතුවක් වෙනවා. ඉතින් මෙතෙන් තමයි මේ භාවනා ක්‍රම පිළිබඳ ගුරුකුල වාද මතුවෙන්නේ. මේ හැපෙන තැන නාසිකාග්‍රය කියලා කිව්වතන් හෝ උඩුතලයේ කිව්වනම් අපි ඒකට කියනවා ආනපන සතිය කියලා. මේ හැපෙන තැන පිම්බීම හැකිලිම නම් ඒ කියන්නේ ශෝෂණ පද්ධතිය යටම කෙලවරේ උදරච්ඡදයේ චලන හෝ උදර චලන ඕන එකට කියනවා මේ මහසි භාවනා ක්‍රමය බුරුම භාවනා ක්‍රමය කියලා. තව සමහරෙකුට පුළුවන් පපු ප්‍රදේශයේ උගුරු ප්‍රදේශයේ හෝ නාසය ඇතුලේ නැම්මේ මේ දේ දකින්නේ. කොයි තැනක වුණත් දකින්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. නමුත් සම්මත ලෝකයේ හැටියට බලනකොට අරකට ආනපන කියන මේකට පිම්බීම හැකිලිම කියනවා. මේ කමඨාන් සුද්ධ කරනට හරියට පිරිසුදු කරලා කියන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ මම කරන්නේ ආනාපානේ මම කරන්නේ පිම්බීම හැකිලිම කියලා. ඒකෙන් කියන්නේ මේ කරන දේ දන්නවා දන්න දේ කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතෙන්ට එනකන් කෙනෙකුට වැටුණා නම් ඒ වැටහිච්ච දේ මෙන්න මේ විදිහට නැවත අර්ථකථනයක් දෙන්න පුළුවන් අර කියපු දෙයම පුනරුච්චාරණයක් ඒ මොකද්ද අපි මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා පట్టලව වාඩි වෙලා කය සමබර කරගෙන සැහැල්ලුවට ලිහිච්ඡ ස්වරූපෙන් තියාගෙන කයට හිත ගණ්ඩ නම් නැත්නම් අපි කියනවනම් කය ගැන සතිමත් වෙන්න නම් අනික් මුළු ලෝකෙම ගැන අසතිමත් වෙන්න වෙනවා අපිට. නැත්නම් අනිත් මුළු ලෝකෙම අමතක කරන්න වෙනවා. නැත්නම් අනිත් මුළු ලෝකෙම දාන දෙන්න වෙනවා. දීලා දාන්න වෙනවා. ඒ නිසා අපි යම් වෙලාවක කයට හිත ගන්න පුළුවන් නම් ඒක මේ මුළු ලෝක කරපු ආමිෂ දාන වලින් උත්කෘෂ්ඨම චිත්තක්ෂණේ බාටපත් වෙනවා. බැරි නම් අපි හිතවිලි මාර්ගෙන් ඊය ගැන හිතනවා, හෙට ගැන හිතනවා, ගෙදර ගැන හිතනවා විවිධ ක්‍රමයකට ලෝකයේත් එක්ක පැටලෙනවා. ඒ කියන්නේ අපි ඒක දීලා දාන චිත්තක්ෂණයකවත් දීලා දාන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි මං කියෙහෙන් බැරනම් අභහුවියයි භාවනාවට. මොකද එක චිත්තක්ෂණයක් ඕ මේ කයට හිත අරගෙන සතුටු වෙලා මම දැන් හිත මම දැන් මෙතන තියෙනවා කියලා කියන්නේ අපි මේ ලෝකේ දෙන තියෙන උත්කෘෂ්ඨම ආමිෂ දානේ දුන්නයි කියන එක. මේ චිත්තක්ෂණේ වෙනුවෙන් සති චිත්තක්ෂණේ වෙනුවෙන් ලෝකෙම පාවා දෙන්න කැමතියි. මේක දිගට පවත්නවා කියලා කියන්නේ තමන්ගේ තම තම නැන පමණින් තේරුම් ගන්න ඕන කොච්චර වටින දෙයක්ද මුළු ජීවිතේ කරපු වැද්දගත්ම පිංකම. එහෙම ඉඳගෙන ඉවරලා කයේ තියාගෙන ඉන්න පුරුදු වුණාට පස්සේ මේ උඩුකයේ සිදුවෙන හුස්ම දැකලා යටිකයක් දෙන්න පුළුවන් නම් ඇස්සිස් මස්ලේ දන් දුන්නා වාගේ තමයි. දැන් අපි උඩුකයට සීමා කරලා යටි කයත් එයාටම පట్టල වෙන්න ඇරලා එයාටම නඩත්තු කරන්න ඇරලා උඩුකයට ගන්නවා. උඩුකයත් අපි හිතමු හුස්ම වදින තැන නාසිකාග්‍රේ තියාගත්තයි කියලා. එතකොට අපි මුළු කයම දුන්න වෙනවා. අර එක ඉදිකටක් ගන්න තරම් ඇල්පෙනතක් ගන්න තරම් ඩ්‍රොයින් බින්නක් ගන්න තරම් ප්‍රදේශයක හිත තියාගෙන එතනම හිත පවත්වනවා නම් මුළු කයම දුන්න වෙනවා. ඒක නිසා මේකට කියනවා ඒකාග්‍ර කරනවායි කියලා. එතකොට වෙන්නේ මොකද? ඒ චිත්තක්ෂණේ ඒ හැපෙන තැන බලාන දිල්ලෙන් ඒකට සතිය පිහිටීමෙන් අනිකුත් සියලුම අනික් දේවල් පිළිබඳ අසත්‍යමත් වීමක් සහ එව්වා පාවා දීමක්, එව්වා දන් දීමක් සිද්ධ වෙනවා. ඉතින් කුසල පැත්තෙන් බලනවා. ඉතින් මේක ලොකම කුසලයක් අපි දැන් කරන්නේ. හැපෙන තැන හිත තියාගෙන ඉනවා. බුදුරය හෝ ආසස් ප්‍රසාසී. ඊට පස්සේ මට ඉඩ දෙනවා නම් මම තවත් එකක් කියන්න කැමතියි. ඒ මොකද්ද? එහෙම බලන ඉන්නකොට මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා තේරෙන වෙලාවේදී පුළුවන් ද බලන්න ආස්වාසය වැටෙන වෙලාවේදී ප්‍රස්වාසය අමතක කරන්න. ප්‍රස්වාසය පිළිබඳ අසතිමත් වෙන්න. මුල්ලු හදින්ම ආස්වාස කරනවා. එයා දන්නවා මම දැන් ආස්වාස කරනවා මේක ප්‍රස්වාසය නෙවෙයි. ඔන්න එහෙම ඉන්නකොට ප්‍රස්වාසය එනවා. එතකොට දන්නවා මම ප්‍රසවාස කරනවා මේක ආස්වාසය නෙවෙයි, සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි. කොච්චර සියුම් වීමක් වෙනවද කියලා කියනවනම් ඔය කටුකුරුද ස්වාමීන් වහන්සේ කියනවා සද්දන්ත කුලයේ ඇතෙක් හොඬේ දික් කරලා ඉදි කට්ටක් ගන්න හදනවා වගේ කියලා. නැත්නම් කියන්නේ මහා විශාල සතෙක් ඇස් පෙන්නේ නැති එකෙක්. නමුත් හොඬේ අග තියෙන පුංචි ඇඟිල්ලක් උයි තාම සියුම්මට දාලා දීත්කටක් ගන්නවා වගේ මේ ලෝකේ පුරාවට හැඟුම් විදව හේතුව හිට හිටු අසත්‍යමත් වෙච්ච හිත කයට අරගෙන උඩුකයට අරගෙන හැපෙන තැනට තියලා ආස්වාසය කරන වෙලාවේ ආස්වාසයේ නාමයෙන් ප්‍රසවාසය අමතක කරනවා. ප්‍රසවාස කරන වෙලාවේදී ප්‍රසවාසයේ නාමයෙන් ආස්වාසය අමතක කරනවා. මෙන්න මෙතෙන් ගන්න පුළුවන් නම් අපි මේ සතියේ හොඳ තීව්‍ර කිරීමක්, හොඳ සියුම් කිරීමක් කරනවා. මේක එක චිත්තක්ෂණයක් කරන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති උත්සාහ කරලා බලලා කියන්න අපි දැන් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. එහෙනම් මේ ජීවිතේ ධ්‍යානයක් ලබන්න පුළුවන්ද කියන්නේ. ඔතෙන්ට යනකොට ওই පියවර හතර පහ කරන්න පුළුවන් නම් සාධාරණ විනිශ්චය කරන්න පුළුවන් පැහැදිලිවම මේ ටික කරන්න පුළුවන් නම් මේ ජීවිතේ මේකෙන් ඉහාට ගෙනියන්න සත්‍ය අපිට අත්හැර කරගන්න පුළුවන්. ආනාපාන සතිය හෝ බිම්බි මෑකිලිම. ඉතින් මේක එක දවසක එක පැයක එක බණකින් එක රැයකින් කරන්න බෑ. කීප වතාවක් කෙරුවට පාඩුත් නැහැ. කවදා හෝ මේ එකලස ගන්න එකයි තියෙන්නේ. ඊට පස්සේ භාවනා උගන්න එක හරි ලේසි. එකයි කියන්න තියෙන්නේ මේ ගත්ත එකලස බයිසිකලේ දැන් වැටෙන්න නතු යනවා. කකුල බිම තියන්න නතු පැදපන්. කකුල බිම තිබ්බොත් වේගය කැඩෙනවා. ඒ නිසා ඊට පස්සේ යෝගාවචරයට මේ බැලන්ස් එකයි වේගයයි ගැම්මක් එන්න පටන් අර ගන්නවා. දැන් මට පුළුවන් බයිසිකලක පදින්න මෙච්චර වේගයක් ඕන වේගය අඩු වෙච්ච ගමන් වැල්ල වැටෙනවා. බැලන්ස් එක නැති වෙච්ච ගමන් වේගයටත් බාධා කරනවා. ඔන්න ඔය දෙක එකතු වුණාට පස්සේ විශ්වාසයක් ලාවට ඇති වෙනවා යෝගාචරයට. ඒක සාමාන්‍ය භාවනා ජීවිතය කියන්නේ දැන් අරමුණට මූණට මූණ දාලාගෙන ඉන්න පුළුවන් කියන එකයි. ආන්නේ විදිහට අරමුණට මූණට මූණ දාලා ඉන්නවා කියන එක තේරුම් ගන්නමත් පරියන්ක හත අටක් කරන්න වෙයි. නමුත් ඒකෙන් පුදුමාකාර එකලසක් තීව්‍ර භාවයක් කෙනෙකුට අරන් දෙනවා. ඉතින් ඊට පස්සේ කමඨාන් සුද්ධ කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් බණ කීමෙන් අපි මේ පරිසර සකස් කිරීමෙන් කරන්නේ මේ ගත්ත එකලස එහෙමම දිගට ගෙනියන්න හරියට කඹේ ඇවිදින මිනිස්සෙක් වැටෙන්නේ නැතුව කඹේ දිගේ යනවා වගේ තනියෙන් දණ්ඩක යන මිනිස්සෙක් වැටෙන්නේ නැතුව තනිය දණ්ඩ යනවා වගේ බයිසිකල් එක පුරුදු කරපු මිනිස්සෙක් ඒ බයිසිකල් එක වැටෙන්නේ නැතුව පාගමේ ගිනියන්න පුරුදු වුණා වගේ ඊට පස්සේ කරන කරන වාරයක් පාසා අර තිබුණු අත්දැකීමට හැත්බැඳීමක් සිදු වෙනවා වැඩිවීමක් සිදු වෙනවා ක්‍රම සහ විදි තේරුම් ගන්න. ඉතින් අපි ඒකේ දවස් 8 ඇතුළත උත්සාහ කරමු. හැමදාම මතක තියාගන්න ඕනේ මේ පියවර හතර වාහනයක ගියර් හතර වගේ පට්ට වාලිලා සැහැල්ලු කරන එකම එන්ජින් එක ස්ටාර්ට් කරගත්තා වගේ. ඊට පස්සේ ඒකෙන් ආනපාන දැක්කනම් ෆස්ට් ගියර් එකට දාගත්තා. ඊට පස්සේ උඩුකය චේති යටිකය අමතක කරලා ඊට පස්සේ හැප්පෙන තැන අල්ලගත්තාම සෙකන්ඩ් ගියර් එක තර්ඩ් ගියර් එක ආස්වාස වෙලාදී ප්‍රසවාසය අමතක කරලා යන්න පුළුවන් නම් ඉතින් දැන් හොඳ වේගයක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ ඔක්කොම එක දවසේ කරන්න යන්නත් එපා টপ ගියර් එකෙන් පටන් ගන්න යන්නත් එපා. පුළුවන් තරම් ආධුනිකය බලන්න ඕනේ 1 2 3 4 ක්‍රමයේ. හැබැයි වැඩි හිටියන්ට වැඩි හිටියන් කියන වචනෙන් අදහස් කරන පළපුරුදු යෝගාවචරින් මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ මොකද අර රිට්‍රීට් වගේ කරනකොට දෙවෙනි තුන්වෙනි දවසේ යනකොට ඉබේම ඉඳ ගන්නකොටම টপ ගියර් එකට වැටෙනවා. ඉඳ ගන්නකොටම ආස්වාසේ ප්‍රසවාසේ වෙන් වෙලා පේනවා. එතෙන්දී ආය පස්සට යන්න උන කමක් නැත්තේ නෑ. හරියනවනම්. නමුත් හරියේ නැත්තම් 1 2 3 4 ක්‍රමයට යන්න ඉගෙන ගන්න ඕන. ඉතින් මෙච්චරයි මම අදහස් කරන්නේ මේ පරියන්කය ගැන කතා කරන්න. ඉතුරු වෙලාව මම ගන්න බලාපොරොත්තු වෙනවා සක්මණ සහ එදිනදා වැඩවලදී සතිය පැවැත්වීම ගැන කතා කරන්න මේ පරියන්ක ගැන කියාපු තොරතුරු ටිකට සාපේක්ෂව තමයි සක්මන් භාවනාව ගැන කමටහන දෙන්න පුළුවන්. කෙසේ නමුත් පොදු තොරතුරක් වශයෙන් කියන්න පුළුවන් පරියන්ක භාවනාවේදී මේ විදිහට උඹහක් වාගෙන නැත්නම් චෛත්‍යයක් වාගෙන නැත්නම් මේ පිරමීඩයක් වගේ තියාගෙන අපි සතිය පිහිටවනකොට මේ සතිය බොහෝ විට සමාධියට උපකාරක ආසන්න ධර්මයක් වශයෙන් බාහිරපත් වෙනවා. නමුත් කරගෙන කරගෙන යනකොට විනාඩි 35 පැන්නට පස්සේ ඒ සතිය පිහිටවීම සඳහා අවශ්‍ය කරනව මූලික කායික ශක්තිය සහ චිත්ත ශක්තිය වැටුනොත් වැටෙනවා සාමාන්‍ය 35 වෙනකොට වැටෙනවා වැටුණාට පස්සේ අර සමාධිය කැඩෙනවා ඊට පස්සේ සතිය පිහිටවන එකට මාළුවෙක් ගොඩ දැම්මා වගේ පොරකක පොරකක තමයි ඉඳ වෙන්නේ මොකද පර්යංකේ සාමාන්‍ය සමාධියට බරයි. නමුත් ඒ සමාධියට ආසන්න කාරණා වෙන සතිය අකණ්ඩ ධාරාව පැවතුනේ නැත්නම් සමාධිය කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ වෙනුවට දෙන සක්මන මේ සමාධිය වැඩි වීමට අවශ්‍ය ආසන්න කාරණාව වෙන වීරිය ඇති කරලා දෙනවා. ඒක නිසා මේ දෙක එකිනෙකට අතිනත ගන්න ඕනේ. සතියට අවශ්‍ය කරන වීර්ය ඇති කරගෙන ගිහිලා පරියන්කට ගිහිලා වාඩි වුණා නම් ඒ දෙක එකිනෙකට ගන්නවා. එතකොට විස්තර වශයෙන් කියනකොට පරියන්කේ කියලයි සක්මන ගැන කතා කරන්නේ. නමුත් වැඩේට ගියාම සක්මන් කරලයි පරියන්කට යන්න ඕන. ඒක කාලසටහන හදනකොට අපි සලකා බලලා තියෙන්නේ උදේ පාන්දර නැගිටපුවම සක්මන් කරනවා. දාහන ගත්තකම සක්මන් කරනවා. කරලා තමයි පරියන්කට යන්නේ. එතකොට ඒ සක්මන පරියන්කේදී අපි අර හොඳට පටල වාඩි වෙලා සමමිතිකව මේක නිකන් පිරමීඩයක් හුඹහක් වගේ අත්දකින්නවා. ඒ වගේ සක්මන සඳහා කියන්නේ තමයි සක්මන් කරන්න බලාපොරොත්තු වෙන සක්මන් මළුවට මූණ දාලා මේ ටිකේ සක්මන් කරන්න කියලා මූණ දාලා හිටගෙන සමමිතිකව හිටගෙන හිටගෙන ඉන්න ඉරියවට හිත දාන්න කියන. එතකොට ඒක නිකන් කණුවක් හිටෙව කුණ්‍යක් හිටෙව නැත්නම් ඊටිපන්දමක් ගැහුවා වගේ Tamanට සමබර භාවයේ තේරෙන්න ඕන. සෑල්ලුව සම්බරව හිටගෙන ඉකලලා මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියලා ඒකට සතිය පිහිටනවා. පිහිටලා ඉවර වෙලා අර අදිෂ්ඨාන කරපු ඉඩම සාමාන්‍යයෙන් අඩි 40ක 45ක විතර දිග තියෙනවා හුඟක් ප්‍රශස්තයි. පියවර 30ක් විතර තියන්න තරම් ඉඩමක් හොඳයි. ඒ ඉඩම සමතුල සමතලා වෙන්න ඕනේ වංගු නැති වෙනවනම් තමයි සාමාන්‍ය ආධුනිකයාට දෙන ප්‍රශස්ත දෙය. ඒක වැලි මලුවක් වෙලා එළිය වෙනවා නම් බොහෝමත්ම හොඳයි. මොකද මෙහිදී අපිට තාම ඒක නෑ නමුත් මේක ඇති වෙන්න ඒ කොරිඩෝස් තියෙනවා වේදිකා මේ ඇතුලේ තියෙනවා ඉතින් අපි ඒක පාවිච්චි කරන එකයි කරන්නේ. ඒක නිසා ඒ විදිහට ඒකට මුණ දාලා හිටගෙන හිටගෙන ඉඳලා බලලා අර අදිස්ථාන කරපු ඉඩමේ සාමාන්‍ය වේගය විනාඩි 5ක් විතර එහාට මෙහාට ඇවිදින්න කියනවා. එහාට මෙහාට ඇවිදින ගමන් මේ සක්මන සඳහා තමන්ගේ වේගය කොහොමද කියලා අල්ලා ගන්නවා. ස්වභාවයෙන් තමන්ගේ ඇඟේ වේගය අල්ලා ගන්නවා. කිසිම භාවනා කිරීමක් නැහැ නිකන් මේ තන හුරු කර ගන්නවා වගේ මේ යන කවුරු හරි එන පාරක්ද මේක නැත්තම් කටුකොහල් තියෙන රඳ සතා සර්පයා ඉන්නවද කියලා බලනවා වගේ. ආන්නේ විනාඩි 5-10 ගිහලා ආයෙත් හිටගෙන ඇවිල්ලා හිටපතන මේ හිටගෙන මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියලා අදිෂ්ඨාන කරලා දැන් පර්යංක භාවනාවේදී අපි යටි කයමත කරලා උඩුකයට හිත ගත්තා වගේ මේකෙදී කියනවා උඩුකය අමතක කරලා යටි කයට හිත යොදන්න කියලා. ඒ සඳහා කියනවා අත් දෙක එහෙම වැනෙනවා නම් හිත උඩුකයට යන්න පුළුවන් නිසා බාධා වෙනවා නම් අත් දෙක උඩ බැඳගෙන ඉස්සරහින් හරි පස්සෙන් හරි යටිකයේ සචේතනිකව සිදුවෙන ක්‍රියාවකට හිත දාන්නේ. පර්යංක භාවනා කරනකොට අචේතනික සිදුවෙන ආස්වාද ප්‍රසවාසයට හිත දාන. ආයතෙන් හුස්ම ගන්න යන්න එපයි කියනවා. මෙචනදී චේතනාපූර්වකමයි වම දකුණ තියන්නේ. එතකොට දකුණු පායෙන් පටන් අර ගන්නවා නම් දකුණු පාය ක්‍රියාත්මක වෙනකොට ඒ දකුණු පාය ගිලා පොළොවට කෙටෙන හැටි පොළොවේ වදින හැටි ස්පර්ශය තබන හැටි තමයි මේකේ අරමුණු කරන්නේ. හරියට ආස්වාස් ප්‍රස්වාස් කරනකොට වම් ආස්පුඩුවේ දකුණු ආස්පුඩුවේ හුස්ම යතුල් වෙමින් පිට වෙමින් පීරාගෙන යනවා එක දකින්න වගේ පොළොවේ ගැටීම තමයි බලන්නේ. ඒක බලනකොට මේ පොළොවේ পায় ගැටෙන එක බොහොම ගොරෝසුට වැටෙනවා. ඒ නිසා ආදුනිකයට හරි ලේසියි. ආනපනිය අහු නොවෙන්නත් දෙනනම් සක්මන් නම් එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ආනාපාන භාවනා කරනකොට අපි එක තැනක සතිය පිහිටව ගන්න නාසිකාග්‍රේ දකුණු නාස්පුඩිය වම් නාස්පුඩිය උඩුතොලේ කිට්ටු එක තැනක තියන නමුත් සක්මන් කරනකොට දැන් දකුණු පහයි ගැට වම් පහයි පහයි ගැටෙන තැන කෙටෙන තැනත් වෙනස් වෙනවා ඒ වෙනස් වෙච්ච සති ධාරාව කඩා ගන්න නැතුව මේ දකුණු පහයි වේ වම් පහයි කියලා දිගට සතිය පැවැත්වීම තමයි සක්ම භාවනාදි කරන්නේ. ඉතින් ඒ සඳහා සාමාන්‍ය ආදර්ශයක් වශයෙන් කියනවා පොළොව පය වදිනකොට ඒ හැපීම බලන්න පුළුවන් නම් ඒක ආදුනිකයෙකුට හොඳ ආප්තෝපදේශයක් වෙනවා පටන් ගන්නමක් වෙනවා. නමුත් හොඳට කරගෙන යනකොට ඒක මේ වලලු කරේ වදින හැටි ධන හිසීමේ ශක්තිය සම්ප්‍රේෂණය වෙන හැටි උකුල් ඇටේ කොඳු ඇට පිළිදිගේ වැඩෙන්න ඉඩ තියෙනවා අතිරේක ලාභ. වම වශයෙන් දකුණු වශයෙන් තියාගෙන යනවනම් ඒ තබන තබන වෙලාවේදී ඒ දකින අත්දැකීම ඒ ඒ හැපීම ඒ පොළවේ ගැටෙන එක තමයි ආරම්භණේ වෙන්නේ හිත හිත යොදන තැන වෙන්නේ ඒකෙදි වමෙන් දකුණ දකුණින් වමට එහෙම තියාන යනකොට පය දිහා බලලා නෙවෙයි පය අත්දකින්නේ කෙසේ නමුත් සක්මනේ පරියන්කේදී වගේ නෙමෙයි මේකේ ඇස් දෙක ඇරලායි තියෙන්නේ. නමුත් බම්බයක් විතර ඉස්සරහින්, වියදන්නක් විතර ඉස්සරහින් තනක් බලන සක්මන් කරනවා. ඉස්සරහ තියෙන දේවල් බලන්නත් එපා, කකුල් දෙක දිහා බලන්නත් එපයි කියන. ඒ නිසා රූප පේන එක සක්මනට ටිකක් අභියෝගකාරී. සද්ද ඇහෙන එකත් පරියන්කට වැඩිය සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. කුරුළු සද්දයි, পায় තිනකොට පොළොවේ পায় වදින සද්දයි, එන්නේ ඉඳී තියෙනවා. නමුත් අර සක්මන පය තිනකොට හම්බ වෙන අත්දැකීම ගොරෝසු නිසා අපි ඒක පදනම් කරගෙන තමයි පුළුවන් තරම් සක්මන් කරන්නේ. එහෙම කරන ගිහිල්ලා එහා කොණ්ඩ ගිහිල්ලා හැරෙනකොට අනිවාර්යයෙන්ම ආයසරයක් හිතට ලොකු අභියෝගයක් වෙනවා. අර ගිනිච්ච එකලස ගන්න බෑ. ඒ ගැන කනගාටු වෙන්න එපා. ඒක ඒ අභ්‍යාසයේ කොටසක්. මැදදී තාය සක්මන් කරන මේ පැත්තනවා, ඒ පැත්තනවා මේ විදිහට දිගට සක්මන් කිරීම තමයි මේ සක්මන් භාවනාදී කෙරෙන්නේ. ඉතින් ඒක පරියන්කට සූදානමක් වශයෙන් උත් එහෙම නැත්නම් මේ හිත කර්මන්නේ කර ගැනීමක් ක්‍රීඩා තරම් කරන කට්ටිය ක්‍රීඩාවට යන්න ඉස්සලා ඇඟ රත් කරගන්න වැඩක් කරනවා. අන්න වගේ මේ සක්මන් භාවනාව ඉතාමත් වැදගත් වෙනවා. මම දැන ඇත්තටම මේ මේ ගමනේදී හෝ නිසරණ වලට කවුරුට આવොත් හෝ මේ දෙන උපදේශ වලින් කාටවත් අලුත් දේවල් හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම වගේ අහපු දේවල්. නමුත් වෙනසකට වෙනව නම් වෙන්නේ මේ සක්මන පිළිබඳව කියනවටත් වැඩිය ඒක ගෞරව කරන්න පටන් ගන්න එකයි. එදාට නම් භාවනා ජීවිතේ සෑහෙන නැගිටීමක් වෙනවා. එචා සක්මන කියන්නේ වේලාව නාස්ති කිරීමක් කියලා හිතන්න එපා. පුළුවන් තරම් සක්මන් කරලා පරියන්ගට යන්නේ ඒක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට සක්මන වැදගත් විදිහට සලකලා කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට ගොඩාක් තියෙන මේ කායික රෝග මානසික රෝග අසහන ගොඩාක් සක්මනේ නැති කර ගන්න පුළුවන්. එතකොට පරියන්කේ බොහෝ විට හොඳ ආරම්භයක් තියෙනවා. පරිසක්මන් නොකර ගිහිලා වාඩි වුණොත් විනාඩි 35ක් විතර ඉන්න පුළුවන් යෝගාවචරයට සක්මන් කරලා ගියොත් 45ක් 50ක් විතර වගේ වේදන නැතුව ඉන්න පුළුවන් වෙනවා. අනිත් එක පරියන්ක භාවනාවේදී ඔය සමාධියට බරගතිය නිසා හුඟක් නිදිමතට සීතලට ඇඟ සීතල වෙන පැත්තට යනවා. පරියංකේදී ඒක ඉන්නේ. සමා වෙන්න සක්මනේදී ඒක ඉන්නේ. ඒක තමයි පරියංකේ ඉනකොට බොහෝ විට දනි සමාරු සහ කොන්දේ අමාරු වෙනවා. සක්මන ඒකට උත්තරයක් වෙනවා. සක්මනේ තමයි මේ අමාරු ඇරෙන්නේ. ඒ නිසා මේ දෙක එකිනෙකට අත්‍යන්ත ගත දවසේ තමයි යෝගාවචරයට සාර්ථක යෝග ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. තවාසනාවට වගේ මේ සතිය පෙරමුණේ තබා ගැනීම අපට අමතකුණා වගේ භාවනා ක්‍රමවලත් සක්මන් භාවනාවට දෙන තැන අඩුකම නිසා බොහෝ විට භාවනාවේ ප්‍රගමණය හුඟක් බාධා වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙන්න මොන භාවනාව ක්‍රමකවත් තේරවාද ක්‍රමයේ ඇර මේ සක්මන් භාවනාව උගන්වන්නේ. සරුවචන්සේ දේශනා කළ දෙන දුර ගමනක් යන්න හෝ බරපතල වගකීමක් නිමව දකින්න නම් සක්මණෙන් පුරුදු කර ගන්න ඕනේ. ධක්මණෙන් හම්බෙන සමත් සතිය විවිධ தত্ত্বයන්ට තේ දුෂ්කරතා தත්ත්වයට යටෙන නිසා ලේසියෙන් කැඩෙන්නේ පරියන්කේ ඉඳලා ඇත්ත දෙක අරපු ගමන් සතිය කැඩෙනවා. සක්මනීති කරන්නේ ඇත්ත දෙක අරගෙනම නිසා ඒක ලේසියෙන් කැඩෙන්නේ ඒක නිසා ඒකේ ගෞරවය තබා ගැනීම නැත්නම් ඒට නිසි කාලයෙන් සැලකිල්ල ඉතාමත් වැදගත් වෙනවා. ඊටත් වැඩිය වැදගත් වෙනවා යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙනවා නම් කොහොමද එදිනදා ජීවිතේ සතිය පවත්න්නේ කියලා පරියන්කෙන් හම්බෙන ආදර්ශ ඉතාමත්ම අඩුයි ආද මේ උපමාන සක්මණේ තමයි හම්බ වෙන්නේ. සක්මණේ දෙයක් දෙක අරගෙන සද්ධාහමින් ගමන් කරනවා. එදිනදා වැඩවලදී ඊට වැඩිය බරපතල වැඩක් වෙන්නේ අපිට සීමිත කාලයක් ඇතුළත වැඩ කරන්න වෙනවා. සමහරට සමාජශීලී වෙන්න වෙනවා. මේ වගකීම් දෙක තුනක් එකවර කරන්න වෙනවා. එතකොට පරියන්කෙන් ගන්න තියෙන ආදර්ශ අඩුයි සක්මණෙන් තමයි ගන්න තියෙන්නේ. නිසා සක්මන් භාවනාව පරියන්කේ සාස එදින්දා වැඩ අතර අතරමැදි කාරකයක් වෙනවා. ඒක හොඳට පුරුදු කරනවා නම් එදින්දා වැඩ ඉඳලා සක්මන් පරියන්කේට යනකොටත් පරියන්කේ ඉඳලා එදින්දා වැඩලට යනකොටත් හැම වෙලාවෙදීම මැදට සක්මන ටිකක් කරන්න පුරුදු වෙනවා නම් හොඳ හැඩ ගැස්මක් ඇති කරලා දෙනවා. නිසා සාමාන්‍යයෙන් ඔය ඉට්ටුගුණ වෙනස් වෙනකොට සමහරුන්ට ඒ ඊත්තු දෝෂ ඇති වෙනවා. ඊත්තු දෝෂ වගේම ස්ථාන වෙනස් කරනකොටත් ස්ථාන දෝෂ නිසා ලෙඩ රෝග ඇති කරනවා. ඒ නිසා ඔය ඉස්සර තිබුණු දැන් කුෂි කර්ම වගේ දේවල් කරනකොට ගව පට්ටියක් නැත්නම් සත්තු ඒක ස්ථාන කියලා තව තැනකට යනකොට නැත්නම් ඍතු ගුණේ වෙනස් වෙනකොට ඒ කට්ටියගේ ප්‍රතිචක්තිය දැරීමේ ගතිය උඟා කඩු වෙනවා. ඉතින් ඒකකොට ලෙඩ වෙන්න පටන් ගන්නවා. අනේ වෙලාවට උඟක් වෙලාවට උපදෙස් දෙනවා මේ විටමින් B12 ඉන්ජෙක්ෂන් එකක් දෙන්නයි කියලා. දුන්නාට පස්සේ පරිසර දෙක ගැළපීමේ ශක්තියක් එනවා. ඒ වගේ මේ ශරීරයේ සතාට අලුත් බේත් જાතියක් දෙන්න හදනවනම් විටමින් B12 ඉන්ජෙක්ෂන් එක දීලා ඇඟ සකස් කරුවට පස්සේ තමයි බේත දෙන්නේ. ඒ වගේ තමයි යෝගාවචරය තියෙන විටමින් B12 ඉන්ජෙක්ෂන් එක තමයි ශක්මන් භාවනාව. ඒක නැති වුණොත් මේ දනින්දලා අනික් රිට්‍රීට් එකට යනකොට නිදි පොළ මාරු වෙනකොට පුංචි වෙනසක් වෙච්ච ගමන් දරා කියා ගන්න බැරුව යනවා. නමුත් සක්මණින් පටන් අරගත්තොත් උඟා කඩුයි එක වෙනවා. ඒ නිසා සක්මන් භාවනාවේ තමයි අපි ඒ හැඩ ගැස්ම ගතිය නැත්නම් අපි දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය උඟා හැදෙන්නේ. ඊට පස්සේ එදිනදා වැඩ කරනකොට අවසාන අංකයේ වශයෙන් මට මතක් කරන්න තියෙන්නේ එදිනදා වැඩ කරනකොට දැන් මේ රිට්‍රීට් එක ඇතුළේ ඉඳද්දිත් එදිනදා වැඩ වගේක් අපිට තියෙනවා. ඉවරලා ගෙදර ගියාට පස්සෙත් තියෙනවා. ආ නෙව්වයිදී අර පරියංගයක වගේ දීර්ඝ ඒකාකාර සතියක් බලාපොරොත්තු වෙන්න එපා. සක්මනක තරම්වත් එන්නේ නැහැ. නමුත් ඊටත් වැඩි තුනීවට හැකි හැකි හැම වෙලාවකම සතියට පිටවන්න අදිෂ්ඨාන කරන්න කියනවා. නමුත් ඒක හැම වෙලාවෙම කරන්න බෑ. හරියට බලාපොරොත්තු සුන් වෙනවා. ඒ නිසා බලාපොරොත්තු සුන්වීම අඩු කිරීමට සතිය අදිෂ්ඨාන කරන්න කියනවා සමාජශීලී නොවන තැන්වලදී. ඒව අමතක කරන්න කියන ආධුනිකයට ඒක කරන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් තමන් වශයෙන් තමන් කටයුත්තක් කරන වෙලාවේදී එහෙම නැත්නම් තමන්ට ඒක නැවතිල්ල කරන්න පුළුවන් වෙලාවදී විතරක් සතිය අදිෂ්ඨාන කරලා එතනින් පටන් ගන්න කියලා. ඒක නිසා ඒ විදියට සතිය අදිෂ්ඨාන කරන්න විවේකීව තමන්ගේ කාලසටහන බලලා මෙන්න මේ මේ තැන් මම ඊට පස්සේ සතියෙන් කරනවා කියලා ඒක ලැහැත්ති කරගන්න කියන ආධුනිකයාට. තරුවචනන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී පෙරට යනකොට පස්සට එනකොට පැත්ත බලනකොට ඉස්සරහා බලනකොට අත නමනකොට අත දිගාරනකොට සිවුරා දිනකොට පාත්‍රය ගන්නකොට සීනාසනේ රොගඩ වෙනකොට ඒ සතිය පිටවන්න කියලා විස්තර ගොඩාක් කියලා උනාජ අවසාන වශයෙන් සඳහන් කරන උච්චාරපස්සාව කම්මේ සම්පජානකාරී හොති. වැසිකිළියට ගිහිල්ලා වැසිකිලි කරනකොට කැසිකිලි කරනකොටත් සතිය පිහිටවන්නේ කියන. ඇත්තටම එදිනදා වැඩවලදී අනිවාර්යයෙන්ම අදිෂ්ඨාන කරන්න පුළුවන් තරම් තමයි ඒ වැසිකිලි කෘත්‍යය. ඒකෙන් පේන තියෙන සර්වඥාන්සේගේ ප්‍රඥාව විතරක් නෙවෙයි කොච්චර අනුකම්පාවක් කරලා තියෙනවද කියලා මේ විස්තර වශයෙන් කියන්නේ මොකද අපි හිතන්නේ ශාසනයේ පිටලා තියෙන ධර්මයේ තියෙන ගඳ කිලිය කියලා. ගඳ කිලිය කියලා මල පූජා කරනවා. දැන් කියනවා වැසිකිළිය මල පහ කරනකොටත් අර වගේම පිං කරගන්න පුළුවන්. හැබැයි සද්ධාව නිසා නෙවෙයි, වීර්ය නිසා නෙවෙයි, සමාධිය නිසා නෙවෙයි, ප්‍රඥා නිසා නෙවෙයි, සති ඉස්සර කරොත්. ඒක නිසා ක්‍රමවේදීව නැත්නම් ශිල්පයක් දැනගෙන පටන් ගන්න කෙනාට එදිනදා ජීවිතේ පවා මේ වගේ අතනාරි තැන් දෙක තුනක් අරගෙන සතිය පිටවන්න පටන් අරගත්තොත් හැමදාම දවසේ අඩු ගන්න ඒ වැඩේදී සතිය පිටවන්න පුළුවන්. ඒ වැඩ කරනකොටත් අපි ලොකු සංසින්න කාලේ කිව්වේ සත්‍ය පිටවන්න අදිස්ථාන කරනවා බෙන්දරේ පොඩ්ඩක් නැවතිල්ලේ කටයුතු කරන්න කියලා. එතකොට හිත හිතට වදිනවා. ඇයි මම මේ නැවතිල්ල කරන්නේ? මේ සත්‍ය පිටව ගැනීමට කියලා. ඒ වගේම එකක් තමයි එවැනි නැවතිල්ල වැඩ කරනකොට සත්‍ය පිටවන්න තමන්ගෙන් පරිසරයට නිකුත් වෙන සද්ද පිළිබඳව ඇහුම්කන් දෙන්න කියනවා. මේ වැඩ කරනකොට මෙච්චර සටපට වෙන්න ඕනද දඟලන්න ඕනද එහෙම නැත්නම් මට ඇඟට නොදැනි හීන් නූලෙන් සංඉන්දියාවෙන් මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා බැලුවොත් ඉබේම හිත බාහිරට දුවන වෙනකොට ඇතුළට නැමෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් ඊටාම සැලකිල්ලෙන් ඒ නැවතිල්ලේ සතියෙන් අදිෂ්ඨාන පූර්වක කරනකොට අනික් අයටත් ඒක දකින්නකොට මේක පාරට ලොකු ඒක ආදර්ශයක් වෙනවා. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් දඩ බඩ ගාගෙන යහට මෙට කෑකොස්සන් ගහගෙන යන්න පටන් ගත්තොත් සතිය පිහිටවුව කෙනාටත් වික්ෂිප්ත භාවය ඇති කරනවා. එනිසා එදිනදා ජීවිතයේ සතිය පිහිටවීම බෝ වෙන ලෙඩක්. වැඩි දිනා සතියමත් නම් ළඟ ඉන්න කෙනාට ඉබේ මේක බෝ වෙනවා. වැඩි දිනේ කතාවට වැටෙනවා නම් ආයාසයෙන් සතිය පිහිටවෙකනගේ සතිය කඩලා යනවා. ඒ නිසා ඒක සඳහා අපි එකිනෙකා වග වෙන්න ඕනේ. අපේ කටයුතු නිසා තව කෙනෙකුගේ හිත වික්ෂිප්ත භාවයක් නොවේවා. ඒ කට්ටියට ආදර්ශයක් වේවා. ඒ කට්ටියෙන් ගන්න තියෙන ආදර්ශෙත් අපි ගන්න ඕනේ කියලා. එහෙම යනකොට තමයි අර සමග්ගාණන් තපෝසුකෝ කියලා සමගිව වුණට තපස සැප. එහෙම නැතුව ඕන තැනක සද්ද වෙද්දි භාවනා කරන්න දැන ගන්න ඕනේ. යෝගාවචරය එහෙම සද්ද නැත්තෙන් නෑ කියලා Taman සද්ද කරන්න පටන් ගත්තොත් මම හිතන එක අපායට යන්න කෙටිම මාර්ගය වෙයි කියලා. මේ වගේ තැනකටත් ඇවිල්ලා ඒ වගේ හැසිරීමක් නැතුව නිසා එතෙන්දි පැතු දෙකක් පතක තියාගන්නවා. යම් කිසි කෙනෙක් දුර්ලකමක් නිසා හෝ ඡද්ද ඇති කරනවා නම් ඒක බාධා කරගෙන Taman හිත දූෂ්‍ය කරගන්න යන්නත් එපා. ඒකෝර සත්‍ය හදන්නත් බෑ. ඉතින් ඔක්කොමලා එහෙම කරන්න ඕන මම ටිකක් සද්ද කරපුවාම මොකද කියලා සද්ද කරන්න යන්නත් එපා. මේ කාරණා දෙක වෙන් කළ දැනගන්න බැරි නම් හරි අමාරුයි. මේ මේ ධර්මයේ තේරුම් ගන්න. කවුරු මොනතරම් කරදර කෙරුවත් ඒ අතරමැද චෝදනා නොකර තමන්ගේ සතිය පිහිටව ගන්න තරමට නිහතමානී වෙන්නත් ඕනේ. ක්‍රම වේද සහ ශිල්ප දැනගන්නත් ඕනේ. නමුත් ඒක ලයිසන් එකක් කරගන්න එපා. මට පුළුවන් නම් අනික් කටියට බැරි මොකද කියලා. ඒ වෙන්නේ සම්වනේ හිටිය බාතුන් නැහැ කෙනෙක් මොන හද්ද තිබ්බත් භාවනා කරනවා. හැබැයි ඒ බාතුන් නැහැ ඕන කෙනෙක් භාවනා කරද්දී සද්දත් කරනවා. ඒකල කියන මොකද්ද සුවන්නාච මට පුළුවන් නම් අනික් මිනිසුන්ට බැරිද කියලා. ඉතින් හරි අමාරුයි කියලා දෙන්නේ උඹට පුළුවන් වුණාට බැරි මනුස්සයාට බෑ. ඉතින් අපි එතනදී පොඩ්ඩක් ඒ දෙක දෙපැත්තට කරගෙන තමන්ගෙන් එපා කාටවත් එහෙම කරදරයක් වෙන්නේ නැහැ. තමන් කවුරු හරි එහෙම කෙරුවට නොදැනුවත්කමකට හෝ ඒක චෝදනා කරලා අවුල් කරගන්නෙත් නැතුව යන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මම හිතුවේ ඉස්සල්ලා මේ යෝගාවචර සංඛ්‍යාව 30ට නොවැඩි විය යුතුයි කියන. ඒකට තියෙන පොඩි පවුලක් වගේ ගුලි කර ගන්න පුළුවන් ගතිය. නමුත් අපි මේ තියෙන ඉල්ලුමත අපේ මේ නීති හැටියට දැන් අපි 60කට විතර ගිහිල්ලා තියෙනවා. එතකොට එකිනෙකා කරේ අන්නර කියන විදිහේ අන්‍යෝන්‍ය ගෞරවය එහෙම නැත්නම් නිසද්දතාවය පිරිසුදුකම ඒ රැක ගන්න බැරි වුණොත් ඉතින් අපි ලැබිච්ච ඒ නිදහස නැති කර ගන්න වෙන නිසා ඉදින්ත වැඩ කරනකොට පුළුවන් තරම් නැවතිල්ලේ පුළුවන් තරම් සතියේ පුළුවන් තරම් නිස්සද්ද වැඩ කරනවා නම් ඒක මේ මේ ස්ථානට එන පිටින් එන ඕන කෙනෙකුට තේරෙනවා මේ මනුස්සයා සිල් අරගෙන ඉන්නේ අනික් මිනිස්සු නැහැ. දැන් නිසන්වනේ භාවනා කරන්න ගියාම ඒ ස්ථානේ නිතරම දායකයෝ ඉන්නවා. යෝගාවචරොත් දින යෝගාචර සුදු ඇඳගෙන බාපණයක් දා ගන්න. එතකොට දන්නවා මේ මනුස්සයා යෝගාවචරයි කියලා. නමුත් මේ මනුස්සයා තැන් තැන් වල ඉඳලා කතා කර කර ඉන්නවනම් අර දාන දෙන මනුස්සයාට එනකොට තේරෙන්නේ නැහැ මොකක්ද මේගොල්ලොත් කරන්නේ ඒකමනේ. නමුත් ඒගොල්ලෝ නාර භාවනා කරන අය නැවතිල නිසද්දව ඉන්නවනම් අනිවාර්යයෙන්ම ගෞරවයක් හිටිනවා. ඒ නිසා අපි ක්‍රියාවෙනුත් ඒ වැඩ කරන්න පටන් අරගත්තාම තමන්ගේ සතියටත් ලොකු උදව්වක් වෙනවා අනික අයටත් ලොකු ආදර්ශයක් වෙනවා. ඒ නිසා ඉදිනදා වැඩ කරනකොට මේ වගේ තැනකදී ඒක පුරුදු කරගත්තොත් ගෙදර දොරට ගියත් වාහනයක දොරක් වහනකොට ගෙදර දොරේ දොරක් වහනකොට යමක් කරනකොට හැම වෙලාවෙදීම ඒකට ඇහුම්කන් දීමේ ශක්තිය තියෙනවා ඒ පුද්ගලයාට මම හිතනවා නොබෝ කාලෙකින් නිස්සද්දතාවය ලැබෙයි. වාසනාවක් විදියට පෙර කළ පිනක් විදියට. එනොත් ඒ පුද්ගලයා තැකීමකින් තොරව සද්ද කරන කෙනෙක් නම් ඒ මාසර කොහෙ ගියත් අරකේ මේ ආධිනව විඳින්න වෙනවා. එනිසා සමූහයක් යනකොට ඒක හොඳට අත්දැක ගන්න පුළුවන්. ඒ විදිහට ගිහිල්ලා එදිනදා ජීවිතයේ යම් ආකාරයකට අවුල්පාස ඇති කරගන්න නැතුව හිත යම් ප්‍රමාණයකට බේරගෙන යන්න පුළුවන් වුණොත් ඒ කෙනාට පරියන්කට ගියාම ඉක්මනටම සතිය පිටවන්න ඉඩ තියෙනවා. පරියන්කේ නැගිටට පස්සෙත් ඉක්මනටම කියලා කතාවට වැටෙනවට වැඩිය පුළුවන් තරම් උත්සාහ කරොත් මේ ඇති කරගත්ත විවේකයේ අඩු ගන්න විනාඩි 3-4ක් වගේ දිගට පවත් ගන්න ඕනයි කියලා. එදින්දා වැඩවලට සහයෝගයක් අම්මන මේ දෙක එකිනෙකට අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඇති වෙච්ච දවස් තමයි අපිට යෝගාවචරය කියලා කියන්න පුළුවන්. එතකම්ම පරිේශන තමයි අපි කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ තුන ඒසක්මන පරියන්කේ සායදීනදා ජීවිතේ කටයුතු ඒ වගේම සමූහයේ සාමූහික ප්‍රඥා සහ එක එකනාගේ සාමූහික ප්‍රඥා අතර එකතුවක් වෙනකොට ඒක නිකන් මේ පුදුම ජවයක් පුදුම මේ කම්පන වේගයක් ඇති කරන්න පටන් ගන්නවා සත්‍ය අඩු කෙනාටත් ගැම්ම අල්ලගෙන ඉන්න පුළුවන් ගතියක් එනවා. එහෙම කරනකොට තමයි ඔය ධර්ම කොටස් වල තියෙන රසය. එහෙම නැත්නම් සීලයක් රකින්න එකේ තියෙන ආනිසංශ හොඳට ගැලපිලා මේක අත්දැකීමේ පෙර ගමනක් ඉදිරියක් යන්න තමයි මේ ජීවිතේම වෙනසක් ඇති කරගන්න පුළුවන් කියන ගැම්ම ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි හැමදාම පරිසරයට දොස් කියමින් අනුන්ගේ මේ බාහිරයේ තියෙන අඩුපාඩු ගැන කතා කරමින් ඉන්න පිරිසක් බාටපත් වෙයි. නමුත් සත්‍ය ඇති කරන ඇති කරන යනකොට මේ මනසට ඉබේම චෝදනා කරන ස්වරූපේ නැති වෙනවා. බාහිරේ අංගම අයිතිවාසිකම් ඉල්ලීමක් නැතුව යනවා. අයිතිවාසික අංගිලීම සහ චෝදනා කියලා කියන්නේ යෝගාචරයේ තියෙන නවමු ගතිය. ඒ කියන්නේ හිත පුරුදු කරලා නැති ගතිය. මේ දෙක අයිතිවාසිකම් සඳහා සටන් කරන්නේ නැති, චෝදනා කරන්නේ නැති මිනිස්යාට පුදුමාකාර ඉඩ ප්‍රස්තාවල් හම්බෙන්න පටන් ගන්නවා ජීවිතේ. ආධ්‍යාත්මේ ඒ සියලුම ඉඩ ප්‍රස්තාවල් නිතරංග ජයක් වෙන්නේ. කිසියම් විරුද්ධ පක්ෂයක් නැහැ. තියෙන තියෙන තැනක තමන්ට ජය ලැබෙන්න පටන් ගන්නවා. අනිත් දවසක වගේ ජයපම් බොන්න දෙයක් නැහැ. මොකද විරුද්ධ පක්ෂයක සටන් කළා නෙවෙයි ලැබෙන්නේ. අපි වට කියනවා වඩා හොඳ අවස්ථාවල් කියලා. එන්නේ එන්නේ එන්නේ එක ඕපන් අයික ගතියක් විදිහට එකින් එක එකින්ට Java කැවිගෙන යන්න පටන් අර ගන්නවා. ඉතින් එහෙම ගිය පාරක් තමයි මේ අවුරුදු 2600ක් අපි දක්වාවිලා තියෙන්නේ. කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට ගෙවලත් නැහැ. කිසිම කෙනෙක්ගෙන් මට මේක දිය යුතු කියලා ඉල්ලකනත් නෑ නමුත් පුදුමාකාර කැපවීමකින් අපිට ලැබිච්ච මේ ධූරය භාර ධූරය අපි හැකිතාක් ජීවිත ප්‍රත්‍යාගයෙන් කරලා ජීවිත ආදාසිකුත් ඉදිරිපත් කළ මේ ඇති වෙන ලෙඩේ මං කියන්නේ මේ සතිය බෝ වෙන ලෙඩක් බාටපත් කරගෙන හැම කෙනාට මේක පැතින විදිහට කටයුතු කළොත් මං හිතනවා මේ 2500 ගත වුණාට පස්සේ මේ එළිය වැටිච්ච නැත්තම් කලෙලි වෙච්ච අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගත්තයි කියලා. උපරිම ප්‍රයෝජන ගන්නා විතරක් නෙමෙයි ඒක තමයි ශාසන කරන්තර උපරිම සේවයක්. ඉතින් මේ ඉස්සරහට එන දවසට අපිට උපරිම ඒ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ සහ සීලයෙන් ගන්න තියෙන උපරිම ඕජාව උපරිම ධර්ම රසය ලබා ගන්නත් ලැබේවා. ඒ වගේම ශාසනයට වෙනුවෙන් අපිට කරන්න තියෙන උපරිම සේවයත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මම මේ උපදේශ පන්ති මෙතනින් නතර කරනවා. සියලු දෙනාටම සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි ඉච්චරයි මම මේ උපදේශ පන්තියක් වශයෙන් ඉදිරිපත් කරන්න මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. නමුත් ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙලදී සහ කමටහන් වලදී ලැබෙන ප්‍රතිචාර අනුව අපි ධර්ම දේශනාවලට ඉතුරු අදාළ පුංචි පුංචි තොරතුරු උපදේශ කාලානුරූප ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් දවසේ කටයුතු වල නිමාව දකින්න ඉස්සලා මම ඉදිරිපත් කරපු අදහස් පිළිබඳව යම් නොපැහැදිලි තැන් හෝ මත අදහස් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක් නාමේ කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. එහෙම නැත්නම් අපි දවසේ වැඩ කටයුතු වල නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම අපි රමෙන් උනට මතක් කරුවා මේ දවස් 8 8ක් තියෙනවා නම් එක දවසක අපි ධර්ම සාකච්ඡාවකටත් අනිත් දවසේ කමඨාන් සුද්ධ කිරීමටත් කාලය වෙන් කරනවා විදිහට දවසක් කර දවසක් යොදා ගන්න. ඒ සමය යෝජනා කරන අපි හෙට ධර්ම සාකච්ඡාවක් සඳහා ගත කරනවා. අනිද්දා කමඨාන් සුද්ධ කිරීමට ගත කරනවා. ඊට පහුවෙන්දා ආය ධර්ම සාකච්ඡාවක් කරනවා. එතකොට ධර්ම සාකච්ඡාව තියෙනවා නම් අපි එකතු වෙන්නේ මම හිතන්නේ 8ට දාලා තියෙන කියලා. එතකොට කමඨාන් සුද්ධ කරන වෙලාවට 8 මදි නිසා කමඨාන් සුද්ධ කරන දාසුද්දේ හැන්දෑ 6 ඉඳලා කරනවා. පැය තුනක විතර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා මේ මම හිතනවා එතකොට ඒ කමඨාන් සුද්ධ කරන දවස් තුනෙන් හැම කෙනාටම අවස්ථාවක් හෝ දෙකක් කමඨාන් සුද්ධ කිරීම ගන්න පුළුවන් වෙයි කියලා ධර්ම සාකච්ඡා වේලාවේදී සාමාන්‍ය සම්මතේ පැය දෙකකුත් ධර්ම කමඨාන් සුද්ධ කිරීමේදී පැය තුනකුත් වශයෙන් ගත කරනවා ඊට අමතරව හැමදාම දවල් දවසේ මැද හරියේ ධර්ම දේශනාවට කාලය ගත කරන එක හැමදාම ඒකාකාරව යනවා ඒ නිසා මේ හෙට අපි අටට හම්බ වෙනකොට Tamanට ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ලිඛිතව ඉදිරිපත් කරන්න ඒ මොකද මේ ලිඛිත ඉදිරිපත් කරන ප්‍රශ්න අනිවාර්යයෙන්ම මට ප්‍රශ්නේ වර්ණ ගන්න වෙනවා කියන්න වෙනවා. එතකොට වාර්තාගත වෙනවා. සභාවෙන් ඒ වෙලාවේ ප්‍රශ්න ඇහුවොත් ඒක මට මතක නැති වුණොත් මම ප්‍රශ්න නැවත කිව්වේ නැත්නම් උත්තරේ විතරයි වාර්තාගත වෙන්නේ. එතකොට ඒ පටිගත කරපු දේශනා අහන අයගෙන් චෝදනා එනවා මේ ප්‍රශ්නේ කියවෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් ඉල්ලීමක් කරලා තියෙනවා සභාවෙත් මයික් එකක් තියලා ඒගොල්ලොත් අහන ප්‍රශ්න මේ සද්ද විකාශනයක් කරන්නයි කියලා වාර්තාගත වීම සඳහා අපේ ඉල්ලීම කරමු තාක්ෂණික අංශයෙන්. නමුත් පොදුවේ කියන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා කරුණාකරලා ලිඛිතව ඉදිරිපත් කරන්නයි කියලා. ම්ම් වෙන මොනවද අපි මේ වෙලාව හැටියට කතා කරලා ඉවර කරන්න තියෙන්නේ? හයි එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයට අපිට මේ සංවිධාන කටයුතු කරගන්න හම්බුණා. ඒ නිසා මේ තික් සංවිධානයේ සඳහා අපකප වේලා වැඩ කරපු සීළු දෙනාමත් නැත්නම් පෙනීනොපෙනී උදව් කරපු සීළු දෙනාටමත් මේ දවසේ යම් ප්‍රමාණයක කුසල කුසල ශක්තියක යුතු කරා නම් ඒ කුසල ශක්තිය ඒ ඇත්තන්ට අපි අනුමෝදන් කරවමු සාදු කියලා එදා ඒ ඇත්තෝ ඒ පින දැකලා අනුමෝදන් වෙත්වා තම තමන්ගේ සැප සාදා ගනිත්වා ඒ වගේම අපි මේ කරන්න බලාපොරොත්තු වෙන වැඩේට මිශ්‍රහටත් මේ විදියටම දිගටම ඒ අනුග්‍රහය ශාසනයේ නාමයෙන් පවත්වත්වා කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම අපාපගේ ඥාති පිරිස් මේ වෙලාවේ අපිත් එක්ක හිටියානම් ඒක ලොකු වටිනවා අපට. මේ වගේ ධර්ම සංගමයේ, කල්යාණ මිත්‍ර සංගමයක නමුත් අපි එක එකනක් ඒ සියලු ඥාය පරපුර මේ වෙලාවේ නියෝජනය කරනවා. එක එක්කෙනෙක් වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු අපි මෙතෙන් එනකන් අතීත දීපු ඒ සීළු ඥාතීන් කොතනක හිටියත් මේ දිහාව අපි මේ කරන පින එයත් අන මේ වෙලාවේ දීපත් වෙත්වා දකින්න ලැබේවා අහන්න ලැබේවා එයත් ඒ පිනට සාදු කියලා අනුමෝදන් වීමෙන් තම තමන්ගේ සැප සාදා ගනිත්වා කියලා අපි සාදුකාරය පවත්වමු ඒ වගේම අප අපටත් මේ කුසලයේ එකසේ හේතු ආසනාවීමෙන් ඒ අවුරුදු 2500ක ඉතිහාසයේ පුරා බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් යමක් සාන්තයි සුන්දරයි ප්‍රවරයි දේශනා කරන ලද වේද ඒක අපටත් මේ ජීවිතේම සාක්ෂාත් කරගන්න නැත්නම් මේ ගෞතම සීරි සම්බුද්ධ ශාසනය ඇතුළතදීම සාක්ෂාත් කරගන්න ඒ අපේ අපටත් එකසේ මේ කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටව ගනිමු මේ අදහසින් අපි සම්ප්‍රදාන කෝල වෙත්තාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමෙන් අනුමೋದනා සීරතෙන් පින් පැමිණීමටත් අප අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීමට සීපත් කර ගැනීමටත් අවස්ථාව ගන්නවා.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 සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු